ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ ධර්මදේශන අවස්ථාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්මදේශන මාලාවේ දෙවැනි ධර්මදේශනාව ශිලූප දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්ස තං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ රිත්තං චේව කායති තුච්ඡං තේ චේව කායති අසාරං චේව කායති කිංසියා භික්කවේ උදක බුප්පුලේ සාරෝතිති අවසරයි කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ਸਰවචන් වහන්සේ විසින් අපිට සූතමේ වශයෙන් දැනගත්තොත් හොඳයි කියලා අනුකම්පාවෙන් දේශනා කරන ලද සූත්‍රයක කොටසක් ධර්ම දේශනාව සඳහා මාතුකා වශයෙන් ඉදිරින් තියාගත්තේ ඒක ඒ පේන පින්දූපම සූත්‍රයේ නැත්නම් සූත්‍රයේ වශයෙන් පේන පින්දූපම සූත්‍රය කියලා නම් කරලා සංයුත්ත නිකායේ ඛණ්ඩ වර්ගයේ සංග්‍රහ කරලා සූත්‍ර පිටකේ දක ගන්න පුළුවන්. ඉතින් මේ බුද්ධජාන වහන්සේගේ තියෙන මේ උගන්වීමේ අරුමේ උන්වහන්සේ අවුරුදු 45ක් පුරා ලෝකේ විවිධ මතිමතාන්තරවල තියෙන ඉන්න ඇත්තන්ට ලෝකේ තියෙන තාම ගැඹුරුම ධර්ම ඉගැන්නුවා කවදාකවත් කළු ලෑල්ලක් පාවිච්චි කරේ නැහැ. කවදාකවත් රටුණු කෑල්ලක් පාවිච්චි කරේ නැහැ. කිසිම වෙලාවක බාහිර දේවල් ගෙනල්ලා මම බයෙත් නැහැ. යම් තැනක ඉන්නවද යම් පිරිසක් ඉන්නවද එතනින් පටන් ගන්න ඒ දේ උදව් කරගෙන තමයි උගන්වන්නේ. අද මේ තියෙන කෝලං විකටන් දිහා බලනකොට උගන්වන කුණුහරුප වලට කොච්චර જાති ඉල්ලනවද කියලා බලන්න. ඒ උගන්නන ඔක්කොම පච. මේ පච වලට තමයි ඔච්චර කෝලං ඕනේ කරන්නේ. බුදුචානන්සේ වැඩිම වුණොත් ධම්මචක්‍ර මුත්‍රාවේ ඇඟිලි අතර සම්බන්ධතාවය පෙන්නනවා. මේ පැත්තේ පහත් වෙනවා මේ පැත්තේ පහත් වෙනවා ඒ අතර අන්තර් සම්බන්ධතාවය කොහොමද වෙන්නේ කියලා ඒකට කියනවා ව්‍යාකරණ මුද්‍රාව කියලා. ඉතින් ඒ තරම් උගන්න පොදේ කිසිම උපකරණයක් පාවිච්චි කරන්නේ නැතුව ඉන්න පරිසරයට ඉන්න දනාට තේරෙට දැනින් පටන් ගත්ත දේ කොච්චර ගැඹුරුද කියනවනම් අද ලෝකේ තියෙන මොනම දැනුමකට සම කරන්න බෑ. ඒකේ අනික් විහිළුව තමයි අද මේ කිසිම හරයකට නැති මේ දේවල් පුන්නක් වගේ දේවල් උගන්වනවා ඒ වගේ අයිතිවාසිකම හිමිකම ඇවිරිනි කියලා පොතේ මුලින් ලියනවා right reserved බුදුරජාණන්සේ උගන්වන මේ ත්‍රිපිටකයේ කිසිම තැනක හිමිකම ඇවිරිලා නැහැ ඕන කෙනෙකුට ගන්න පුළුවන් මොකද මේක ස්වභාවයි. ඔය පේටන්ට් රෙකෝඩ් කරන්න යන්නෙත් නැහැ, රොයලිටි ඉල්ලන්න යන්නෙත් නැහැ, හිමිකම් ඇවිරෙන්නෙත් නැහැ. මේක ඉලෙක්ට්‍රොනිකස් හෝ වෙන ක්‍රමයකට උපුටා ගත්තොත් අසවල් ආකාරයේ දඬුවම් අච්චු ප්‍රකාර කරනු ලැබේ කියලා ලියලත් නැහැ. ඉතින් ඒ නිසා උගව දෙනෙක් කියනවා ඒක නෙවෙයි ඕන කරන්නේ අර අමාරුවෙන් ප්‍රොජෙක්ටර්ස් දාගෙන ඕවේට් ප්‍රොජෙක්ටර්ස් දාගෙන ඔක්කොම ගන්නන එකයි. අර හිමිකම් ඇවිල්ලා තියෙනව ගන්න පුළුවන් නම් ඉතින් අනේ අපේ දරුවෝ මහන්සියට මහන්සිලා දිහා බලනකොට ඉතින් මේ බුදුහාමුදුරන් නිකන් දෙන හින්දා ඒව ගන්න එච්චර අපි දඟලන්නේ අර අමාරුවෙන් දෙන්න හදන එක දඟලනවා මගේ ජීවිතේ මම අවුරුදු 15ක් 16ක් විතර වගේ අධ්‍යාපනය කැප කරලා තිනවා ඒ කාලේ ඉඳලම නම් මට මේ විහිළුව තේරුණා ඒ නිසා මම අධ්‍යාපනයේ දක්ෂ කෙනෙක් නෙවෙයි නමුත් මේ අද අපි ගන්න මේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ අයෝධ්‍යා නගරේ ගංගානන් ගංගායිනී ඉඳගෙන සංඝයාට මතක් කරලා කියනවා බලට පේනවද ගංගේ ගහගෙන යන පෙන පිඩු. පෙන කැටිටි. එහෙනම් යම් කිසි කෙනෙක්ගේ පෙන කැටි අධ්‍යා බැලුවොත් ඒක හොඳට විනිවිදලා බැලුවොත් ඒක නුවණින් සලකලා බැලුවොත් මේක ඔය පෙන කැටිය රික්තකයක් බව තුච්ඡ දෙයක් බව ශාරයක් නැති බවයි මනසට තේරෙනවා නේද කියලා. ඉතින් ඒකෙන් මේ ඕනම ඇස් ඇති කෙනෙකුට තේරෙනවා. මේ පෙන පිටක් ගත්තාම වක්කඩ පෙන ටිකක් ගත්තාම ඒක ලස්සනට උපදාලා පුම්බලා ආලවට්ටම් කරලා පේන්න තිබුණාට හිත අත ගන්න සුළුවට ඇඟිලි තිබව කොකුඩු වෙලා යනවා. ඒක රීත්තයි. ඒක තුච්චයි. ඒක අසාරයි. ඉතින් ඒ වගේ ਸਰවචනන්සේ සඳහන් කරන මේ ලෝකයා මේ ඉඩ කඩන් වස්තු භෝග යාන වාහන හරක බාන රත්තරන් මිනිමුතු ආදී මේ රූප ද්‍රව්‍ය මේ තරම් කුලල් කාගෙන හම්බ කරගෙන මම කියාගෙන මගේ කියාගෙන රැක්කට විශේෂයෙන් මරණයේදී ඔක්කොම අතාරින්න වෙන බවක් තියේදී මේ මැරෙන්න ඉස්සෙල්ලා මේ රූප ධර්ම දිහා බුදුහාඳුරෝ පෙන්වන කණ්ණාඩියෙන් බැලුවොත් චීන කණ්ණාඩිය නැත්නම් ඒකලෝ සාකාරයට ඔය වතුරේ ගහගෙන යන පෙන පිටක් වගේ මේ රූප ද්‍රව්‍ය නැත්නම් මේ භෞතික සැප සම්පත් කියලා අපි කියන්නේ. මේ භෞතික සැප සම්පත් රිත්තං චේව කායති තුච්ඡං චේව කායති අසාරකං චේව කායති. ඒක රික්තකයක් බව. එනතේකේ ඇතුළත කියලා ගණ්ඩ හරපද්ධතිය තුච්ඡ දෙයක් නැති බව සාරයක් නැති බව වැටහෙනවා. එහෙම වැටහෙන්න නම් එයා ඒ ඕනම රූපයක දැකිය යුතු 11 ආකාරයක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ සඳහන් කරනවා. මේක විතරක් නෙවෙයි අතර තව සමහර සූත්‍රවලත් ඒ වාගේ මේ 11 ආකාරයට බලන හැටි පෙන්ලා දීලා තියෙනවා. ඒ රූපේ අතීත අනාගත පච්චුප්පන්න විදිහට බලන්නේ කියලා කියනවා. ඒ රූපේ හට ගන්න කලින් ඉඳලා බලලා හට ගන්නා තැන ආරම්භ වෙන තැන ඉඳලා බලලා ඒක විපරිණාමයට ලක් වෙලා යම් ආකාරයට රූපය කපුරු පුච්චපතන මොකුත් ඉතුරු වෙන්නේ නැතු වගේ සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලා යනකම් බලන්නේ කියලා කියනවා. රූපේ මුලැමැදාක බලන්නේ කියලා කියනවා. ඊට පස්සේ රූපයේ ඇතුළත පිටත වශයෙන් මේ මම රූපය කියලා අල්ලගෙන තියෙන මගේ කය කියන ආධ්‍යාත්මික රූප කියලා එකට කියනවා. ඒ සාපේක්ෂව බාහිර ලෝකේ රූප වශයෙන් තේරුම් ගන්න කියලා කියනවා. මේ කය කියලා අල්ලගන්න රූපයත් දවසක මැරිලා ගියාට පස්සේ බාහිර ආධ්‍යාත්මික රූපේට එකතු වෙනවා. පසර පස් වශයෙන් අලු වලට අලු වශයෙන් එකතු වෙනවා. ඉතින් ඒක නිසා ඉන්නකන් තමයි පණ තියෙනකන් තමයි උෂ්ණ තීරකන් තමයි ඊට පස්සේ දරකඩක් වාගේ ඕක පොළොට එකතු වෙනවා. ඒ නිසා එකතු වෙන්නේ ඉස්සල්ලයි එකතු වෙන්න පස්සේ දෙක බලනකොට එහෙම දරකඩක් වශයෙන් පොළොට එකතු වෙන්නේ ඉස්සලා මේකට කොච්චර ආලවට්ටම් කරනවද? කවනවද, පොනවද, නාවනවද, තෙල් ගන්නවද? මම ඒක ශරීර උෂ්ම නැති වෙච්ච ගමන් ඒක පිළිකුලක් වශයෙන් දැක්කොත් හුණියමක් වශයෙන් හීනෙන් දැක්කොත් බය වෙන තරමට අනිත් පැත්ත හැරෙනවා. බාහිර වෙච්ච ගමන් ඔක තන්නේ කර ඔය සෙනෙහස අනිත් පැත්ත හැරෙනවා. ඉතින් මේ ඉන්නකම්ම ඇතුළත කියලා බලද්දිම බාහිර වශයෙන් බැලීම ඒ කාම භෝගීන්ට කය උසුම් කළ සලකන කෙනෙකුට විශාල නිග්‍රහයක් වගේ පේන්නේ. මොන විශාල අභියෝගයක් වගේ පේනවා. නිසා ඉන්නකොටම ඇතුළත පිට වශයෙන් දකින්න කියලා තියෙනවා. ගොරෝසු සූක්ෂම වශයෙන් බලන්නේ කියලා තියෙනවා. මේ රූපවල අමාරලාට බොහොම කැපිලා පේන කක්කල කර්කසකටක් තියෙනවා. අන්න බොහොම සූක්ෂම වශයෙන් පෙන්ලා තියෙනවා. ඉතින් මේ දෙකම රූපයේ මුණක් දෙකක් විතරයි, ආකාර දෙකක් විතරයි. එහෙම නැතු මේ ගොරෝසු එක හොඳයි, සියුම් එක හොඳ නැතයි. එතන සියුම් එක හොඳයි, ගොරෝසු එක හොඳ නැතේ කියලා අපි සංගීතය ගන්නකොට රොක් මියුසික්, ක්ලාසික් මියුසික් ආදිවාසීන් ඔය මියුසික් වල එක එක જાති වෙනවා. ඒක එක කරා එක එක දේවල්ට ප්‍රිය කරනවා. ඒ මොකද එයා දන්නේ නැහැ. මේ රූපය තමන් ප්‍රිය කරන අවස්ථාව වගේම තව පැත්තක් තියෙනවා. ඉතින් එහෙම නැති වුණොත් තමන් අර ප්‍රිය කරන දෙයටම ඇලී බැඳීගෙන ඒකට මතවාද ගොඩනගනවා. ඒ වගේම මේ රූපේ ප්‍රිය අවස්ථාවක් තියෙනවා අප්‍රිය අවස්ථාවක් තියෙනවා ඕනෙම රූපයක අපි හිතන්නේ සදාතනික ප්‍රිය ගතියක් තියෙන රූප ලෝකේ තියෙනවායි කියලා. එහෙම දෙයක් ඇත්තේ නැහැ. කොයි එකත් අප්‍රිය වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවයේ ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර තියෙන සම්බන්ධතාවයේ රජුන් සහ රටුන් අතර තියෙන සම්බන්ධතාවයේ ඔබ හැම වෙලාවෙම වෙනස් වෙනවා. ඒක වෙනස් වුණාට පස්සේ තන්නේ කරම අරගත්ත රූ රූපේ අනිත් පැත්තට හැරෙනවා. කොච්චර ප්‍රිය කරාද එහා සමාන අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත හැරිච්ච ගමන් ඉතින් යකාම තමයි. ආය මොනම තාලකෙන්වත් විස්තර කරන්න බෑ. පිටකෙනෙකුට වැඩිය වැඩි වැඩි සිටේ දබරටයි කිය මහ වැස්ස හුලඟටයි මේ මහ හුලඟ වැස්සටයි කිය වැඩි සිටේට ගිය ගමන් එතනම තමයි දුක හටගන්නේ. ඒ නිසා ප්‍රිය අප්‍රිය ස්වරූපේ ඕලාරික රුක්ම ස්වරූපේ දුර ළඟ ස්වරූපේ ඇතුළ ළඟ ඇතුළ පිටත කියන මේ ස්වරූප ටික දැක්කනම් මේ රූප දෙකක් අතර වෙනසක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ගංගානගරයේ තියෙන වැලි තලාවක වැලියට දෙකක් අතර වෙනසක් නැහැ. ඒ දෙක එකිනෙකට සාත්පසින්ම වෙනස්. නමුත් ගංගානංගගේ වැලි යටයක් වගේ තමයි මේ මම කියාගත්ත රූප ටිකත් මම කියාගත්තේ නැති ටිකත් අතර වෙනස අඳුර ගන්න බැරි තාක්කල් මේ රූප මැත්තේ නැහිනවා. රූප වලට කඹරනවා. රූප වලට දාශයක් වෙනවා. භෞතික වාද පිටිපස්සේ යනවා. සුඛභෝගීත්වයේ එකම සැප සම්පත කියලා සලකනවා. අති කියන්න තේරෙන්නේ සුඛභෝගී වෙනවා. පාරිභෝගිකත්වයට වැටෙනවා. මහ පොළොව රත් කරනවා, පරිසරය කෙලසෙනවා, හිත දූෂ්‍ය කර ගන්නවා. ඒ වුණාට හැමදේම අපියක්ම කැමති. Tamange දරුවට ගොඩක් ගොඩක් රූප තියෙනවා. හැම දරුවෙක්ම කැමති Tamange දෙමාපියන්ට වැඩි වැඩියෙන් රූප ගෙනත් දෙන්න. අඩුම ගාණි කරන හාමුදුරුවෝ වුණත් කැමති තමන්ගේ ගෝල පිටිසට ගොඩක් ගොඩක් රූප තියෙනවනම් ගෝල පිටිස වුණත් කැමති අපේ ලොකු හාමුදුරන්ට ගොඩක් ගොඩක් රූප තියෙනවනම් ඉතින් මේ විදිහට මේ පතන්නේ තමන්ගේ ප්‍රිය කෙනාටම පතන්නේ මේ රිත්ත වූ තුච්ච වූ සාරයක් නැති දෙයක් බව නිසායි ਸਰවඥාන්සේ දෑවැත්ත නැත්තම් දායාද ඊළඟන ආපු මේ පුංචි රාහුල කුමාරයාට අතින් අල්ලගෙන ගිහිල්ලා හත් අවුරුදු වයසේදීම බාර දුන්නා සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේට මෙහාට ශාසනික දායාදේ දෙන්නේ කියලා. ඉතින් එතකොට යසෝදරාවට මහ විශාල බලාපොරොත්තු සුන්වීමක් සිද්ධ වුණා. සුද්ධෝදන රජුරවන්ට රජ වෙන්න හිටපු පුතත් නැහැ. පුතා පුතෙත් තියලා පැනලා ගියා ගෙදරින්. ඒ පුතත් නැහැ. ඊට පස්සේ රජුරවන්ට මොන විදිහකට අදාහ ගන්න බැරි වුණා. මේ Tamange පුතා මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් එතකොට රජුරවන්ට කිව්වේ මහරජා අපි ආර්ය වංශ පවත්වනවා කියලා. ඒක තමයි ආර්ය වංශය කියන්නේ දෙන්න තියෙන දායාදය තමයි මේ රූපයක් දැස 11 ආකාරයෙන් බලන්න. ඒසට මේ රූප විශේෂයි අනවශ්‍ය විදිහට අලී ගැලීම නම් මේ දාසකම ගතිය, මේ කඹරන ගතිය නැති වෙලා නම් යන්නේ අඩු වෙනවා. අඩු වෙනකොට යා මේ එක වචනයක් ඉගෙන ගන්නවා ඇති කියන්නේ ඉගෙන ගන්න. ඒව නැත්තම් කවදාකවත් ඇති කියමනක් නැහැ. එකතු කරනවා, එකතු කරනවා, එකතු කරනවා. ඉතින් ඒකතු කිරීමට අපි මේ බුදුහාමුදුරු පාවිච්චි කරපු වචනේම තමයි උච්ඡේදවාදී නැත්නම් භෞතිකවාදී කියලා අපි කියනවා. මේ භෞතික වස්තු වැඩි කෙනා වැඩි බලයක් හිමි වෙනවා යාර. දේශපාලන බලයක්, ආර්ථික බලයක් සහ සමාජික බලයක්. ඊට පස්සේ යා මේ භෞතිකත්වය තමංගේ ආත්මය කරගෙන මම මගේ වස්තුව දෙක සම්බන්ධ කරගෙන මේ වස්තුවේ පිරිහීම තමංගේ පිරිහීමක් විදිහටත් ඒ වස්තු අතහරින්න වීම තමන්න තමන් නැති වෙන එකක් විදිහට සලකලා අර විපරිණාමයට ලක් වෙන වස්තුවේ තියෙන විපරිණාමය තමයි චිත්ත පීඩාවක් කරගන්න. මේ කොහිදෝ තියෙන වස්තු කොටසක් මම කියලා ගෙනල්ලා ඒක විපරිණාමය වෙන්නේ ඒක නිට්ටයයි සුඛයි සෝබයි කියලා පාටලවාගෙන නමුත් ඒ ස්වභාවයෙන් විපරිණාමය වෙන එක තමන්ට දුකක් බවට පත් කරගන්නවා. ඉතින් ඒ දුක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඒ වස්තුව පිළිබඳව ප්‍රේම හැඟීම ඇති කරන්න ඉස්සල්ලා. නැතහොත් තණ්හා වැඩි කරන ඉස්සෙල්ලා මේ අල්ලන්නේ මේ දිරච්ච ලඩයක් බව බීපු හිස් ඇඹිලි කොම්බයක් බව හිස් ටින් එකක් බව දන්නවනම් ඕක කොච්චර ගිහිලා කවඩලා දාලා ඔක්කලා තියානින්නෙකුත් නැහැ ඒ වගේ මේක දිරාපදරාවට යනකොට මේ ස්වභාව ධර්මයේ බව තේරුම් අරගෙන Taman හිත නරක කරගන්න එකක් නැහැ ඉතින් ඒ නිසා Taman ළඟ තියෙන වස්තුවටම තමයි අරමුණු කරන්න කියන්නේ නැතුව නොලැබිච්ච වස්තුවකට අරමුණු කරන්නත් එපා. ඉවිච්ච වස්තුවකට අරමුණු කරන්නත් එපා. තමයි ළඟ තියෙන දෙයක් අරමුණු කරලා බැලුවොත් ඒක අමාරුවෙන් හොයාගත්ත දෙයක් වෙන්න පුළුවන්. පුළුවන් තරම් භාවනාවට අරමුණු කරන්න කියන්නේ මධ්‍යස්ත වස්තුවක් ගොඩාක් ප්‍රිය එකක් ගන්නත් එපා. ගොඩාක් අප්‍රිය එකක් ගන්නත් එපා. ඒකට හිත ඒකට යන්නේ නැහැ. ඒ මධ්‍යස්ත වස්තුවක් අරගෙන ඒ වස්තුව වශයෙන් කියන්නේ මෙතන අරමුණ එහෙම නැත්නම් නිමිත්ත ඒ ආරම්මණය දිහා මුලමෙද අග වශයෙන් බලන එකම තමයි අතීතනාගත පච්චුප්පන්න කියලා තියෙන්නේ. මේ වගේ මේක ප්‍රිය අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අප්‍රිය අවස්ථාවක් තියෙනවා. අද අපි කමටහන් මේ සුද්ධ කරන නැත්නම් ධර්ම සාකච්ඡා කරන වෙලාවේ සමහර වෙලාවට පරියන්කේදී ඊටාම ලස්සනට තමයි ආනපානෙ ඉදිරිපත් වෙලා පෙනිලා ඒක බොහොම සතුටෙන් වාර්තා කරන වෙලාවක් තියෙනවා. යම් වෙලාවකට ආනාපානේ බලාපොරොත්තුෙන් ගිහිල්ලා ඒක වෙනුවට වේදනාවක් ආවොත් ඒක වෙනුවට සද්දක හිත විසිරී ගියොත් ඒක වෙනුවට හිත හිතවිලි දිගේ විසිරී ගියොත් ඒකට අමනාපය පහල කරගෙන මොකද්ද මං කරපු වැරද්ද මේ හොඳට මනාපමිනි ආනාපානේ බලාපොරොත්තු ආනාපානේ වෙනුවට අමනාපේ දනවන්නා වූ මේ සද්ද වේදනා හිතවිලියි මට ආවේ මොකක් නිසාද ඒක වෙන්නේ කියන්නේ මේ දේවල් වල මනාපමනාප භාවය වෙනස් වෙන සුළු එකක්. මේ මනාපෙච්ච දේ අමනාප වෙන්නත් පුළුවන්. අමනාපෙච්ච දේ මනාප වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වස්තු දිහා බලනකොට, ද්‍රව්‍ය දිහා බලනකොට, අරමුණු දිහා බලනකොට ඒකේ මනාපමනාප කියලා தත්ත්ව දෙකක් තියෙනවා. ඒක මට ආවේනික ලකුණකුත් නෙවෙයි, අරමුණට ආවේනික ලකුණු දෙකුත් නෙවෙයි. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් කියලා කාට හරි දැනගන්න පුළුවන්. එහෙනම් මේ වස්තුව මේ ඇතුලේ මම කියා ගන්න රූප ධර්මයක්ද බාහිරේ මම නෙවෙයි කියා ගන්න රූප ධර්මයක්ද කියලා මේ දෙක බලලා රූප ධර්ම දන්නේ නැහැ මම ඇතුලේ ඉන්නවද පිටේ ඉන්නවද කියලා කිසිම රූපයකට ඕනකමක් නැහැ කාටවත් දුක දෙන්න කිසිම රූපයකට ඕනකමක් නැහැ කාටවත් සැප දෙන්න එහෙව් රූපයක් අල්ලාගෙන මම කියාගෙන ඒක ඇතුළත ඉන්න කොටයි පිටත ඉන්න කොටයි මේ දෙක දිහා බැලුවොත් අපිට මේ මැරෙන්න අපි ඉපදෙනත් කලින් තිබිච්ච රූප වර්ගයක් අපි ජීවත් වෙන කොටක් තියෙනවා. අපි මැරුණට පස්සෙත් ඕක තියෙනවා. ඕක මේ මම කියලා අල්ලගත්තොත් තමයි අල්ලගත්ත ටික සෞභාග්‍ය වෙනකොට අපිට සපක් වෙනවා. අල්ලගත්ත ටික දුර්භාග්‍යයට යනකොට මට දුකක් වෙන්නේ මේක හරියට මමම කියාගන්න නිසා. ඒ වගේ මේක ඈත් වෙනකොට ලඟ වෙනකොට ප්‍රීවි ප්‍රයෝගය තමන්ගේ ප්‍රිය කෙනෙක් ඈත් වෙනකොට දුකක් වෙනවා. තමන්ට අප්‍රිය කෙනෙක් ලඟ වෙනකොට දුකක් වෙනවා. මේ රූප ධර්මයේ කෙරෙහි අනවශ්‍ය වරදොලවට අගත්තොත් වෙන දේ. ඒ නිසා සරුවච්චන් වහන්සේ ඒ පස්වග මහණුන් රහත් කිරීම සඳහා දේශනා කරපු ඒ අනත්ත ලක්ෂණ සූත්‍රයේදී අහනවා ඉතිසර දවසේ වෙනකොට ප්‍රශ්නමම සෝවාන් බවටපත් කරලා තමයි අහන්නේ මේක මේ වැඩිපුර අධ්‍යාපනයේ සඳහා මහණනි මේ රූපය නිට්ටයද අනිත්‍යද කියලා. මේ අපි ওই ඊයේ දවසේ කරපු දේශනාවත් මේ අද කතා කරපු ටිකත් එක පිටකට අරගෙන මහණෙනි මේ රූපේ නිච්ඡං වා අනිච්ඡං වා. එතකොට ඒ සංඝ ස්වාමීන් වහන්සේලා කියනවා අනිච්ඡම් බන්තේ. ඒක අපිට ඕන විදිහට පාත් ගන්න බෑ ඒක පෙරලෙනවා. කොයිලා රූප ගැන රූපණ ගතිය, කුප්පණ ගතිය, වෙනස් වෙන ගතිය. ඒ තමයි රූපේ ස්වභාවය. ඉතින් ඒ රූපය අනිත්‍යද නිට්ටයද කියලා අහනකොට සීබුද්ධියතු අහගෙන හිටියානම් මම හිතන්නේ කාටත් කියන්න වෙන්නේ ඕක තමයි. මොකද භෞතික විද්‍යාව හොඳටම දන්නවා. ඒ දේවල් කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියලා. නමුත් භෞතික විද්‍යාව උත්සාහ කරන්න හැදුවේ ඉස්සෙල්ලා මේ රූපවල නিত্য ගුණයක් තියෙනවා කියලා පෙන්නන්නේ. නමුත් අද වෙනකොට පැහැදිලිවම ඊටාම උසස් භෞතික විද්‍යාව පවා පෙන්නනවා. එහෙම නিত্য වූ මූලාශ්‍රයක් රූපෙට නැහැ කියලා. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ අහන්නේ. ඒතකොට කියනවා අනිච්ඡම්බන්තේ. ඒතකොට අනෝ යමක් අනිත්‍ය නම් පෙරලෙන සුළු ගතියක් තියෙනවා නම් ඒ සැපක් සුඛයක් තියනවාද කියලා. අපිට මේ එක එක චිත්තක්ෂණයක්වත් ඉසුබුලන්ට ඉඩ දෙන්නේ නැතුව මේක නිතර හෙල්ලෙනවා නම් පෙරලෙනවා නම් කම්පන චංචල වෙනවා නම් කුල්ලට දාගත්ත හාල් ටිකක් පොළන්නා වගේ පෙලෙනවා නම් හාල් ඇටේට සැපයක් තියනවාද? කබලට දාපු ඉන්නට දාපු දෙයක් වගේ නිතර පැලහෙනවා නම් වෙනස් වෙනවා නම් සැපක් තියනවාද? එතකොට කියනවා නිතර වෙනස් වෙන යමක් තියෙනවා නම් ඒක දුකක්. ඒකමයි කට්ටිය භාවනා කරන්නේ නැත්තේ. භාවනා කරනකොට පේනවා මේ ආශාර ප්‍රසවාසයේ කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. බලා භාවනා කරනකොට පේනවා මේ කයක විදිහකට යන්න බෑ කොච්චර වෙනස් වෙනවද කියලා. බලා භාවනා කරනකොට පේනවා අපි කොච්චර මේ ශබ්ද නැති වෙන්න හදාන හිටියත් ශබ්ද ඇවිල්ලා කරදර කරනවාද කියලා. අපි කොච්චර සැපට වාඩි වුණත් දුක ගෙනවද දෙනවද කියලා මේ වෙනස් වීම දන්නේ භවනා කරන එක විතරයි. එහෙම නැතුව කැරම්ග ගහ ඉන්නකොට, දාන් ඇද ඇද ඉන්නකොට අපිට මේ කයේ වෙනසක් මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒකෝට අපිට තේරුමක් නැහැ. මේ වෙනස් වෙන සුළු දේවල් ගොඩක ඉන්නේ කියලා. ඒක දකින්නේ එකකට අවධානය යොමු කරන්න. යොමු කරනකොට පේනවා මේක වෙනස් වීම මෙන්න මේ වෙනස් වෙන ස්වરૂපය බලන්න අකමැත්ත තමයි භාවනාවට තියෙන අකමැත්ත. එහෙම නැත්නම් වෙනස් වෙන ස්වරූපේ දැකීමටයි මම මේ භාවනා කරන්නේ කියලා දන්නවනම් එයාට කියන්න වෙනවා මම මේ දුක දකින්නයි භාවනා කරන්නේ කියලා. ඒතකොට දුක එනකොට කනකාට වෙන්න දෙයක් නැහැ මේ වෙනස් වෙන ස්වභාවයේ ජාතක දරුවා තමයි දුක කියන්නේ. ඒ නිසා අපි දුකසේ දරා සිටින ගතිය භාවනාදී ඉස්මතු වෙලා එනවාමයි. ඉස්මතු වෙලා එනකොට පැතුරු ගසා දාගෙන සලු ගසා දාගෙන නැගිටලා යන්න නෙමෙයි තියෙන්නේ. මට මේක පොඩ්ඩක් මුණ දීගෙන ඉන්න පුළුවන්ද? මේ එන්නේ මේ දුක ඇවිල්ලා තියෙන්නේ මේ අනිත්‍ය භාවය නිසා. නিত্য ප්‍රතිපක්ෂ භාවය නිසා. යමක් ඇතිව නැතිව යන නිසා. ඒක බලන්න නම් මම වාඩි උනේ මේ පැමිණෙන දුක විශ්වලාගත සුභාසින්සනයක් මිස මට හුණීමක්වත් භාවනා වැඩිලාවත් සීල කැඩිලාවත් සමාධිය කැඩිලාවත් සද්ධාව නැතිවීමක් නෙවෙයි කියන කතාව අපිට කොච්චර භවනා මූල කර්මස්ථාන අරගෙන දුන්නත් ඒ අනිත්‍ය දේ දුකයි අපිට තියෙන නිත්‍ය සංඥාව. ඒ නිසා අපි මේ නිත්‍ය දේ තුළ තියෙන සැපයක් බලාපොරොත්තුයි මේ සමාජ ජීවිත ගත කරන්නේ. නම සමාජ ජීවිත ගත කරත් අනිත්‍ය දේ දුකයි කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අර භාවනාවේදී පැමිණෙන මේ නීරස ගති, කම්මැලි ගති, ඒකාකාරී ගති එනකොට බුදුරජාණන් වහන්සේ ඒකට සමහර සූත්‍රවල යෝගාවචරයට අත්ලක් දෙනවා. මේ පැමිණෙන දුක, මේ පැමිණෙන නුරුස්නා ගතිය, මේ තවන ගතිය, මේ පෙළෙන ගතිය ප්‍රතිපදාව නිසා අපි එකද නැති කද්ද කියලා හොයන්න කියලා කියනවා. අහම්බෙන් හිතට අපි එකද නැත්තම් මේ සීලයක් කරන භාවනාවකට වාඩි වෙලා පරියන්කේ ඉන්නකොට භාවනා නිසා අපි එකද නැද්ද කියලා යෝගාවචරයට උරගා බලන්න කියනවා. මේ ප්‍රතිපදාවෙන් ආපේ කරති කියලා. එතකොට මේ පැමිණිච්ච දුක පැමිණිච්ච දුක වශයෙන් අවබෝධ කරොත් ඒ අවබෝධ කරන වෙලාවේ හිතේ ආතතියක් අසහනයක් ඉතින්දා කෙවල් දොරවල් වල අමුදරුවන් සමග දුවදරුවන් එක තියෙන අසහනය තමයි ළඟ තියෙනවා කියලා. ඉතින් මේ දෙකෙන් අල්ලන්න පුළුවන් භවනා චීන වෙනවද නැද්ද කියලා. ඒක හොඳට බලන්න භවනාදී යම් විදිහකට රූප ධර්මයක් භවනා කරගෙන ඉන්නකොට නුරුස්නා ගතියක්, අකමැති ගතියක්, පාළු ගතියක්, තනි ගතියක් නිදිමත ගතියක් එනකොට මේ භාවනා මානසිකාරය නිසා එන එකක් නම් ඒකට පහින් ගහන්න එපා. මූණට කියලා ගහන්න එපා. මේ භාවනා ප්‍රතිපදාවේ දියුණුවක් වශයෙන් තේරුම් ගත්තොත් යාට ඒ අනුව තේරුම් ගන්න පුළුවන් මේ වෙනස් වීමකට සාපේක්ෂව තමයි මේ දුක ඇවිල්ලා තියෙන්නේ කියලා. අනිත්‍ය වැටුණාට වැටීමට එකම තමයි දුක ඉන්නේ කියලා. ඒ වගේම මේක හොඳට බාර ගන්න කැමති නම් අපි යන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කියලා. ඔය ඉදිනදා තියෙන රණ්ඩු සරුවල් පෙන් කරච්චල් මොකක්වත් එන්නේ. හිතේ කෙලෙස් අඩු ගතියක් එනවා. ඒ නිසා මේ යමක් අනිත්‍යන එක දුකද කියලා අහනවා සැපද කියලා අහනවා නෝහෙම් හේතම් බන්තේ. දුකයි. යමක් දුක නම් අනිත්‍ය නම් වශේ පවත්තන්න බැරි නම් ඊට මේ මම කියා ගන්න වටනවාද කියලා. ඒක මගේ කියා ගන්න වටනවාද කියලා. ඉතින් එතකොට අපි දැන් මම කියාගන්නේ මම මගේ කියාගන්නේ මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් දේවල්. නැත්නම් මට පාලනය කරන්න පුළුවන් දේවල්. මේ අනිත්‍යයි කියලා කියන පාලනය කරන්න බෑ. දුකයි කියලා කියන්නේ සැපකම තුනට ඒක දෙන්නේ නැති දේ. ඒක නිසා ඒක අනත්තයි කියලා පිළිගන්නකොට සරුවචාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ආර්යනාථලා දැකලා තියෙනවා නම් ආර්ය ධර්ම හැසිරලා තියෙනවා නම් ආර්ය විනය හැසිරලා තියෙනවා නම් සත්පුරුෂය දැකලා තියෙනවා නම් සත්පුරුෂ ධර්මය අහලා තියෙනවා නම් සත්පුරුෂ ධර්මයේ හැසිරලා තියෙනවා නම් ඒ කෙනා දන්නවා මේ අපි ඊයේ කතා කරපු ධර්ම දේශනාව කොටක් වශයෙන් ගත්තොත් මේ සියලු රූප ඒ කාන්තේම අනිත්‍යයි. මේකේ අසවල් රූපය නිට්ටයයි කියලා ගන්න දෙයක් නැහැ. එකක්වත් නැහැ. අපි අල්ලගන්නේ ආනාපාන වෙන්න පුළුවන්. ඒ දේ හරහා තේරුම් ගත්තොත් රූප ධර්ම වල පොදු ලක්ෂණ තමයි අනිත්‍යත්වය. ඒ වගේ මේක අනිත්‍ය නම් යමක් පිළීමකට භාජනය කරනවා. දුක දෙනවා. ඒ විදිහට අනිත්‍ය වූ දුක්ඛ වූ දෙයක් මම මේ කියාගෙන මගේ කියාගෙන යන්න යන්න යන්න යන්නේ නැති වෙන්න හේතුව සත්පුරුෂය දැකලා නැහැ සද්ධර්මය අහලා නැහැ සද්ධර්මය හැසිරලා නැහැ සත්පුරුෂ ධර්ම වල හැසිරලා නැහැ එතකොට යා මත හතරකට වැටෙනවා නැත්නම් මිච්ඡාදිත්‍ය හතරකට වැටෙනවා මේ රූපය ආත්මය කියලා බාර ගන්නවා ඒ කියන්නේ මම ලස්සන වෙන්න ඕනේ එතකොට රූපේ ලස්සන වෙන විදිහට මම ලස්සනයි කියලා හිතා ගන්නවා. මයිලඟ තියෙන సౌందర్యාත්මක දේවල් මම පෝෂණය කරන්නේ, ජීවුන කරන්නේ, ආලවට්ටම් කරන්නේ ඒ රූපේ ලස්සනකොට මම ලස්සන වෙනවා කියලා. ඉතින් බොහෝම මේ පහනයි පහන් ආලෝකයයි දැල්ලයි දෙක එකයි කියලා හිතා ලස්සන වීමම කියන්නේ මම ලස්සන වීම කියලා. එහෙම නැත්නම් ලස්සන වීම තුල මමයා ඉන්නවයි කියලා. මගේ තියෙන එකම પરමාර්ථය තමයි මේ අවලස්සන දෙය ලස්සන කරන්නේ. මම හිතන අද කාලේ ලෝකයේ මේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන එහෙම නැත්නම් මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක විතර මේ කතාව දන්න කවුරක්වත් නැහැ. ඒ මිස දන්නවා ඕනි ආච්චාම කෙනෙක් මනමාලියක් කරලා දෙන්න පුළුවන් කියලා. ඒකල පත්‍රයේ කියනවා ප්‍රශ්නයක් නැහැ. මූණ නිකන් කොණ්ඩ ගම් ගෙඩියක් වගේ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. එන්න අපි ගාවට අපි ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා හදලා දෙන්නම් කිව්වට පස්සේ අනේ මේ අත්තම්මලන කන කෑම හොඳටම දානවා දැන් පැන්සෝන් ගිහිල්ලා ඉන්නේ කියලා. ඒත් මේ නටන්න නැටිල්ල ඕනම කෙනෙක් ඕනම කෙනෙක් පාටපත් කරලා දෙන්න පුළුවන්. ඒ තරමටම අද තියෙන මේ අධිරාජ්‍යවාදී ක්‍රමයේ භයානකම එළවම තියෙන්නේ මේ ඖෂධවල pharmaceutical industry එකේ ඒගොල්ල තමයි මේ රූපලාවන්‍ය ඉදිරිපත් කරලා තව අවුරුදු 20ක් ඉස්සරහට යනකොට දෙන්න ඕනේ ලනු ගැට පොරෝ මේ රෝඩා සියල්ලම සම්පාදනය කරගෙන ඉන්නේ. දවසින් දවස එක එක එළියට දාන. දාන දාන එක කනවා මෙච්චර කාලා කොච්චර මාරු වෙන්නත් ඊගාව දානේ කනවා මාරුවන්න පොරේ දාන කොට වගේ. ඒ මොකද මේ මිනිස්සු දන්නවා මේ ආත්මය කියන්නේ රූපේ ලස්සනයි ආත්මේ ලස්සනයි කියන සම්බන්ධතාවය තියෙනවා. ආත්මේ රූපවන්තයි, රූපය ආත්මවන්තයි. ආත්මේ තියෙන රූපේ, රූපේ තියෙන ආත්මය කියලා ගත්තට පස්සේ මනසාග මේ රූප ප්‍රමාණ කියන දේ මිනිස්සු මනින්නේ පෙනුමට. අපි කියනවා මුණත ලස්සනට කියලා. ඉතින් ඒක බලනකොට පේනවා කොල්ලෙක් කෙල්ලෙක් තෝරනකොට. නැත්නම් කඩේකට ගිහලා බඩුවක් තෝරනකොට අපි කොච්චරක් මේ රූප ප්‍රමාණයට අහු වෙලා තියෙනවද කියලා බැලුවොත් එහෙම ඒකෙන් ගොඩ එන්න ක්‍රමයක් නැත්තරම්. මොකද මේ પરම්පරා ගණන් අපේ අම්මල තාත්තම්මල මුත්තල කිත්තල කිරිකිත්තල ඔක්කොම එතන. හැම මිනිස්සයාම හැම වෙලාවෙම රූපවන්ත වෙන්න හදනවා. ඒ මොකද රූපවන්ත වෙනකොට ආත්මය රූපවන්ත වෙනවා කියන එක. ඒක නිසා බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා මේ රූපය පිළිබඳව සත්පුරුෂ ධර්මයක් අහලා නැත්නම් සත් ධර්මයක් අහලා නැත්නම් ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ හතරෙන් එකට වැටෙනවා. ආත්ම රූපන්ත රූපේ ආත්මවන්ත ආත්ම රූපේ තියෙනවා රූපේ ආත්මේ තියෙනවා කියලා මේකෙන් ගැලවිච්ච කෙනෙක් නැහැ. නමුත් මේක සාපයක් බව දන්නවනේ. මේක දුන්න ගමන් ඒ දරුවට නැත්නම් ඒ ගෝල බාලයට බයලජ්‍ය දෙක නැති වෙනවා කියන එක දන්නවනේ. මම හිතන්නේ කවදාකවත් ඒක දායාදයක් කරලා දෙයි කියලා. යම් කිසි කෙනෙකු ඡේදවාදයට වැටුනොත් භෞතිකවාදයට වැටුනොත් එයාට පවට බයසා ලැජ්ජාව නැති වෙනවා. ඒක න්‍යාය ධර්මයක්. ඒ නිසා අපි වැඩි වැඩිය පොහසත් වෙන්න පොහසත් වෙන්න සත්‍තුරුසේ ඇසුරුනේ නැත්තම් සද්ධර්මයේ අවුල් නැත්තම් සද්ධර්මයේ හැසිරලා නැත්තම් ඒ කෙනාගේ බය ලැජ්ජා දෙක නැති වෙනවා. ඒ නිසා හුඟක් පොහසත්තු දෙයියන්න බය නැහැ. ඒ දුප්පත් මිනිස්සු තමයි දෙයියන්ට බය, පල්ලියට බය, කෝවිලට බය, හොඳ නරකට බය. යමක යමකමක් තියෙන මිනිස්සයා දන්නවා ඕනම යකෙක් කටහරිනවා සල්ලි වලට. ඒ නිසා ඕනේ වැරද්දක් කරලා පොඩි ගතම් එකක් දීපු ගමන් වැඩේ ඉවරයි. ඉතින් ඒක නිසා අපි අර භෞතික වාදයක කෙලවරක් තමයි කිසිම බයක් හැකක් නැහැ කැත වැඩ කරන්න. ඒ නිසා අපි දරුවෙකුට දෙනවා නම් ඒ වගේ සුඛෝපභෝගීත්වයක් එම අදහසක් මේ රූපවන්තකමයි ආත්මේ ආත්මේ රූපවන්තයි රූපයේහි ආත්මේ තියෙනවා ආත්මයේහි රූපේ තියෙනවායි කියලා. ඉතින් ඒ දරුවගෙන් ආය අම්මා අප්පට සැලකිල්ලක් එහෙම නැත්නම් සදාචාරයක් බයලජ්ජා දෙකක් බලාපොරොත්තු වෙනවනම් ඉතින් ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ තමයි. ඉතින් ඒ නිසා අපි මේ දරුවන්ට මේ භෞතික සම්පත් දෙන ගමන් සත්පුරු ශාස්ත්‍රය දෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය දෙන්න ඕනේ. ඒ වගේම සද්ධර්මයේ හැසිරෙන්න දෙන්න ඕනේ. සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න දෙන්න ඕන. දීලා කියන්නේ මේ වස්තුවට නායකයෙක් වෙනවා මිසක් ඔබ වස්තුවට දාසයෙක් වෙන්න එපා. ඉතින් ඒ ක්‍රමය බුදුජානසේ ඇති කරපු තැන තමයි මේ සංඝ සමාජය කියලා කියන්නේ. බුදුජානසේ වෙත පැමිණිච්ච උසස්ව පිළිසට කියනවා සංඝ සමාජයේ ඔබ ද්‍රව්‍ය හතරක් මත ආරම්භවතිලා තියෙන චීවර පින්ඩපාත සේනාසන කිලම්පස හතරම දෙන දෙයක් කාලා හිටපන්. චීවර දෙන දෙයක් ඇඳලා හිටපන්. ඉන්න පාසේ දෙන දෙයක් අම්බල දෙන දෙයක් කාලා හිටපන්. සීනාසනේ දෙන දෙයක් කාලා හිටපන්. දෙන දෙයක් කරන් හිටපන්. පූතිමුත්ත බේසජ්‍ය පාවිච්චි කරලා බෙහෙතෙන් සනසිය. මේ රජපරපුරෙන් ආපු කෙනෙක් මේ අපිට උගන්වනවා. මේ අද වෙනකන්වත් කාටවත් මේකට විරුද්ධව අත උස්සන්න කවුරක්වත් හිටියේ නැහැ. ඒක නිසා අපිට බැරි වෙයි සමාජලාට පෞල් ජීවිත ගත කරනකොට එහෙම නැත්නම් කන්තෝරුවක් හසුරනකොට පන්ති කාමරයක් හසුරනකොට ලෙඩ්ඩු වාට්ටුවක් හසුරනකොට ඒ ඇත්තන්ට මේ වස්තුව පිළිබඳව ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්න ඕනේ කියන වචනය කියා ගන්න අද කට දිගෑරෙනවා අඩුයි. මොකද එහෙම කෙරුවොත් ඒ ගෝල බාලයන්ගේ ජනප්‍රිය භාවය ලබා ගන්න බෑ. ඒක නිසා අපි ඒක වහලා තමයි මේ තාක්ෂණය මේ sannivedanය මේ සියල්ලම ලබා දෙන්නේ බයලජ්‍ය දෙක අයින් කරලා. ඒක ඉතින් ගුරුවරයා හිටගෙන කරනකොට ගෝලයා දුවදුව කරනවා වගේ ගුරුවරු සැලසුම් කරත් නැතත් ඒක ගෝලයන්ගේ අනිවාර්යම සිද්ධ වෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් මේක අත්දැකලා රූපේ 11 ආකාරයෙන් බලලා මේක අසාරයි තුච්චයි රිත්යි කියලා දැකලා අන්න ඒ දැක්ම ඇති වෙන විදිහට ගියොත් දුන්නොත් අපේ තේරවාදී ශාසනය නිමි પરම්පරාව බාටපත් වෙන්නේ කාට කාට හරි මේක එකන එකනට යන්න ඉඩ තියෙනවා ඒ යෑම ප්‍රායෝගික එකක් මිස වෙන කටයුතු කිරීමෙන් මේ තරම් සාර්ථකව අතින් අතට යන්න අමාරුයි. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි කාට හරි සුබ පතනකොට මොනවද කියලා සුබ පතන්නේ කියලා. අපි ඔය සුබ පතන හැම එකක්ම සාපයක්. බුදුජානනාංශයේ දවසක් මේ මහා ප්‍රජාපති ගෝතම ඉන්නතනක කිවිසුමක් යනවා. එතකොට මහා ප්‍රජාපති ගෝතමී කියනවා නිතුකාණන් වහන්සේට දීර්ඝාෂ වේවා කියලා. බබා උකුලේ ධාන කිවිසුමක් කරනට ආයිබෝන් කියලා කියන කතාවක් දැන් මතක් වෙනවනේ දැන් කි. ප්‍රජාපති ගෞතමගේ උකුලේනේ හැදුනේ බුදුහාමතුරු දැන් බුදුහාමතුරු ලොක්ක වුණාට. ඉතින් දකින්නට කියනවා භාග්‍යවතුන් වහන්සේ නිතුකාණන් වහන්සේ දීර්ඝාෂ වේවායි කියලා. ඒක පුදුරන කියනවා ඔත කතාවතෙන් නතර කරන්න. සර්වච්ඡන් වහන්සේට දීර්ඝාෂ වෙන්නේ කිවිසුමට දීර්ඝාෂ වෙලා පතන එක නෙවෙයි. සංඝයා අතර උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණීන් අතර සාමය ඇති වෙනවා නම් විතරයි. ඒ නිසා ඒකට කටයුතු කරන්න ඔයව නිකන් පැතුවට හම්බෙන දේවල් නෙවෙයි. ඒ නිසා අපි මේ කොහෙන්දෝ හදාගත්ත මේ ආචාර ධර්ම වගේක් හදාගෙන මේ ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා කරන්නේ මේ රූපය හිතයි තුච්චයි අසාරයි කියන පැත්තෙන් බැලුවොත් උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කාටද මේ රූපය ආරූඪ කරලා ප්‍රාර්ථනා කරනකොට මේ තුච්ඡ වයන් හිත වයන් අසාර වයන් කියලානේ ප්‍රාර්ථනා කරන්නේ ඉතින් ඒක නිසා ඒ වෙනුවට ඒ ඒ දේ දකින්න ක්‍රමයක් අපිට අර පෙන්වන විදිහට පස්සතෝ නිජ්ජහයතෝ යෝනිසෝ උපපරික්කතෝ කියන විදිහට මේක පොඩ හොඳට බලපං මේක පොඩ විනිවිද බලපං මේක නුවණින් සලකා බලපං කියන එක දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඔය සුබ පතන කොට විතර කවුරුත් අපිත් එක්ක කැමති වෙයි කියලා ඒක නිසා තමයි තමන් සූපතා ගන්නකොට හෝ අනුන්ට සූපතා ගන්නකොට අපි අද මේ කරන විකඩන් දිහා බලනකොට බුදුචාන් වහන්සේ හිටියානම් බුදුරණාන්සේට පේනවනම් මොනවද මේ කියන කාට කියාගන්න කියලා බැලුවොත් අපිට නැවත සලකා බලන්න වෙනවා අනික කැලේකට රිංගලාම මිනිස්සු දකින්න නැතුව ජීවත් වෙන එක මොන තරම් පහසුවක්ද කියලා. මොකද දකින දකින්න එක්කන සුබපතනවා. සුබපතනවා කියලා කියන්නේ මේ ඉතින් සාපයක් තමයි. බෙලුකු සාංශේ ඉන්න කාලේ ඉතින් අපි අවුරුද්දකට සැරයක් බෝධි පූජාවක් තියලා දීර්ඝායුෂ කියනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා උඹලට තේරෙයි අවුරුදු 90 වුණාට පස්සේ දීර්ඝායුෂ වෙච්චාම කොච්චර අමාරුද කියලා. ඉතින් ඔය කියන නිසා මම මැරෙනකන් ඉන්නම් කියනවා. ඉතින් අපි බොහොම ආශාවෙන් අපි එදා යන්නේ නැහැ ආදීර්ඝායුෂ වේවා කියලා කියනවා. අනේ අර ගුවේ ගු කාගෙන ඒ තමන්ගේ මාස චොල වැටි කියලා ඉන්නකොට මොකක්ද ඕකේ තියෙන දීර්ඝායුෂ වලට වැඩි. නැද පොඩි එකාටයි මැද එකාටයි වයසක එකාට තුන් දෙනාටම සුබ පතනවා. ඒ නැත්නම් අර සම්පත්‍ති ලැබේවා මේ සම්පත්‍ති ලැබේවා තියෙනවා. සල්ලි හම්බ වෙච්ච මිනිසුන්ගේ ඔළුවට මොකද වෙලා තියෙන්නේ බලන්න. මොන තරම් බයද ජීවත් වෙන්නේ කියලා. මොන තරම් අසහනිත ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපිට කණ්ඩ බොන්න ඕනේ. ඒකට අපි ප්‍රාර්ථනා කරන අපිට අවශ්‍ය මූලික එහෙම නැත්නම් ප්‍රයෝජනෙ සලකලා දේවල් ටික ලැබෙන්න ඕනේ. නමුත් මේ එකතු කරගත්ත ගමන් පුදුමාකාර වදයක් වෙනවා. ඒ නිසා බුදුජානක සත්‍යකර මේ සංඝ සමාජයේ සහ මේ සාංගික පරිභෝජනයේ දිහා බලනකොට එහෙම දෙයක් මොනම තාලින්වත් කාටවත් හිතන්න බෑ. මේක ලස්සන විහිළුවක් තියෙනවා මේක ඇතුලේ. ඔය 38 ඉඳලා 48 දක්වා කාලේ ලංකාවේ අපි නිදහස දිනාගත්න කාලේ බොහොම උග්‍රව ලංකාවෙත් බාහිර ලෝකෙත් භෞතිකවාදයේ පැතිරුණා. ඒ කියන්නේ පවතින ඒකාධිපතිවාදයට විරුද්ධව මාක්ස්වාදයේ පැතිරුණා. ඉතින් මාක්ස්වාදයේ පැතිරෙනකොට ඒක තියෙනවා මේ සම සමාජය කියලා වචනයක්. ඔය ඇත්තට හාමුදුරු කෙනෙක් දාපු වචනයක් ඕක. ඔක්කොමලා සමානයි. වස්තු එකසේ බෙදිලා යන්න ඕනේ. මධ්‍යම පාලනයක් තියෙන්නේ. ඒක නිසා අපේ හාමුදුරුවෝ කවද කොච්චර භාවනාවෙන් ඈත් වෙලා කොච්චර ධර්මයෙන් ඈත් වෙලා කොච්චර සත්පුරුෂ ධර්මයෙන් ඈත් වෙලා කියනද කියලාද හිතනවා නම් ඒගොල්ලෝ හිතුවා මේ සම සමාජ නැත්තම් කොමියුනිස්ට් කමිටේ පෙන්වන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සාංගික පරිභෝගය තමයි කියලා. එල හැම පක්ෂයක්ම ඇති කරන්න මුල්ුණේ සංඝයා වහන්සේලා. ඒකලියලා ඒගොල්ල පුළුවන් තරම් ජනතාවට කිව්වා මේක ඇති කරගන්න. එතකොට අපි වර සාබුතචානස ඇති කරන සංඝ සමාජය එහෙම නැත්නම් මේ සාංගික පරිභෝගයට එන්නේ කියලා. පුතුම ධෛර්යයක් උනන්දුවක් මේ භෞතික වාදයට ඇති කරලා දීලා තියෙනවා. දන්නේ නැතුව. කොයිසා විහිළු පින්නන කට්ටිය බේනවා. ඒ ඒ කොමියුනිස්ට් ආදී ආණ්ඩුවල ඒ ඡන්ද ව්‍යාපාරවලට එහෙම නැත්නම් ඒ පිම්පෙට්ටි වලට හාමුදුරුවෝ පර්සේ කරලා කැටේට සල්ලි දානවා. හාමුදුරුවෝගේ පර්සේ තියෙන සල්ලි පක්ෂයේ අරමුදල් වලට දානවා. හාමුදුරුවෝ කියන්නේ සල්ලි නැති જાතියක්. හාමුදුරුවෝ කියන්නේ දෙන දෙයක් තම්බලා කන જાතියක්. දැන් කොමියුනිස්ට් වාදේ නගහයට වෙන තමන්ගේ පර්සේ කැත නැතුව බොහෝම මේ නිර්ලෝභීව දානකොට පේනවා මේ සත්පුරුෂ ආශ්‍රය කියන එක සද්ධර්ම ශ්‍රවණය කියන සත්පුරුෂේ විනය හැසිරීම කියන එක සත්පුරුෂ විනය හැසිරීම කියන එක දැන්නේ තුනාට පස්සේ ඒ බුදුහාමරගේ මේ ගෝලියොත් අනික් ගිහියත් ගැන මොන කතාවද එනිසා මේ එක්කෙනෙකුට පහර ගහන්න එක්කෙනෙකුට කරන්න තියෙන දෙයක් නෙවෙයි මේ බුදුජානනාංශයෙන් පෙන්වන මේ රූපේ ආත්මයයි ආත්මේ රූපේ රූපේ ආත්මේ කියන ආත්මේ රූපේ කියනවා කියන එක අපි කොච්චර කාලා තියෙනවද කියන එක මේ දේශපාලනඥයන්ගේ පස් අවුරුදු සැලසුම් බලනකොට පේනවා. ආර්ථික විශේෂඥ හතර දෙන සැලසුම් වල අපිට තියෙන සමීකරණ වල පේනවා. අපේ සමාජ විද්‍යාඥයෝ අපිට දෙන්න හදන මේ දුප්පතුන් නැති ලෝකේ බලනකොට පේනවා මීයක්කු කාලා තියෙන මන්දියට අපිටත් ගාන්න හදනවා. බුද්ධජනනාංශය අසුර කරන කෙනෙක් ඉන්නවනම් මේවා දිහා පැත්ත හැරලා බලන්න ඕනේ මොකද ඒ එක්කෙනෙක්වත් රූපේ කියන දැකලත් නැහැ බලන්න කිනටු බලනවට කැමතිත් නෑ බලලත් නෑ ඒකට මන්දියට මේ රූපයෙන් සම්පූර්ණ ලෝකයක් මාවලා දෙන්න හරි යම් හේකින් බුදුජානන්සේ ලෝකේ පහළ නොවුනා නම් අපි ලෝක සංසින්නකොට කියනවා අපි වගේ යන්න මොන සරණක්ද කියලා අපි මේ පද්ධතිය කිසිම දැනකට ෆිට වෙන්නේ ඒ කියනකොට තේරෙනවා මේ විකුණන හදන බඩුවේ විකුණන මිනිහා දන්නෙත් නෑ ගත්ත ගමන් ඒක හුනියමක් තියෙන්නේ එහෙව් සමාජයක් තියෙන නිසා බැරි වෙලාවක්වත් එහෙම මේ හිඟාකන කරන ජීවිතයක් අපිට නොලැබුණා නම් මොනවා කරලා යැපෙන්නද කියලා. ඒක නිසා අපිට මේ සමාජයේ තියෙන ආදර්ශය අරගෙන සමාජය පහත් කරලා නිකන් සමාජ විරෝධී වෙන්න නෙමෙයි මේ කතා කරන්නේ. අපි කොච්චරක් මේ මම රූපේ කියන්නේ මම කියාගෙන හිතාන ඉන්නවද? මම කියන්නේ රූපේ කියලා හිතාන ඉන්නවද? ආත්මේ රූපේ තියෙන කියලා හිතාන ඉන්නවද? රූපේ ආත්මේ තියෙන කියලා හිතාන ඉන්නවද ගත්තොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි අසතියින් ඉන්න හැම වෙලාවකම ඔන්නෝයි දෘෂ්ටික තමයි ගත කරන්නේ. සතියෙන් ගත කරන්නේ නැති හැම වෙලාවකම ওই දෘෂ්ටික තමයි ගත කරන්නේ. නිසා අපිට දැන් අඩු ගානේ අපිට කියන්න පුළුවන් නම් දවසකට එක චිත්තක්ෂණය සතියින් ඉනවා. අඩු ගානේ ඒ චිත්තක්ෂණයේ මේ වැරදි දෘෂ්ටිය නෑ කියලා ලක්ෂ කෝටි ගාණක් වෙන ජනතාවගෙන් අපිට පුංචි සාංගලියක් තියෙනවා. ඉතින් අපිට යුතුයකමකුත් තියෙනවා අපිට මේ චිත්තක්ෂණ එක දෙකක් කරගන්න පුළුවන්ද? තුනක් කරගන්න පුළුවන්ද හතරක් කරගන්න පුළුවන්ද ඒ කරන්න කරන්න කරන්න වස්තු විශේෂයේ තියෙන ඇලීම මේ අනවශ්‍ය ප්‍රේමේ එන්ටෙන් ටෙන් අඩු වෙන්න පටන් අර ගන්නවා ඉතින් ඒකට සත්පුරුෂයොත් එක්ක ඉන්න ඕනේ ඒකට සද්ධර්මය අහන්න ඕනේ එහෙම නැත්නම් හිතෙන්නේ මේ මට මේ අසාත්මක රෝගයක් ඇවිල්ලා නැත්නම් වමනෙට යන රීට්ටු කරලා තියෙනා වගේ අපහසුකටපත් වෙන නිසා බණ භාවනා කරන්නත් ඕනේ බණ අහන්නත් ඕනේ සත්පුරුෂ මණ්ඩලයත් එක්ක ඉන්නත් ඕනේ. එහෙම නැත්නම් අපිට හම්බ වෙන හැම ප්‍රතිපදාවේ දියුණුවක්ම අපිට සිදුවෙන හැම කෙලෙස් කැපීමක්ම අපිට නිස්සාර ගතියෙන් පේන්න ගන්නවා. කම්මැලිකම වශයෙන් පේන්න ගන්නවා. එපා වීම වශයෙන් පේන්න. ඒකට අපි ඒකට නිවැරදි අර්ථකථනයක් දෙන්න පුළුවන් පරිශදයක පිරිසක හිටියොත් බේරෙනවා. ඒක තමයි මේ සූත්‍රවල තියෙන වටිනාකම. මේ රූපේ දිගේම දඟලන පිටසත් එක බලනකොට භාවනා කරනකොට මේ රූපේ විශේෂ තියෙන අසාරකම තුච්චකම රිත්තකම දකින්නකොට හුඟ දෙනෙක් හිතන මේ සමාජ විරෝධී කතාවක් කරන්න කියලා. ඒ නිසා සත්පුරුෂයන් අතර ඉන්නකොට නම් තේරෙනවා නෑ නෑ මෙහෙම තමයි සත්පුරුෂෝ මේ සංසාරයෙන් ගැලවෙන්නේ. මෙහෙම තමයි මේ සත්පුරුෂෝ මේ මේ තෘෂ්ණාවෙන් ගැලපෙන්නේ කියලා ගැලවෙන්නේ කියලා තේරෙනවා. ඒ නිසා මේ භාවනා කරන මේ පිරිස අතර කිසිම කෙනෙක් නෑ මේ தත්ත්වේ නොදකපු. ඒකට ඇත්තටම භාවනා කරන්න ඕනෙත් නෑ. නමුත් ඒක දකින්නකොටම අපිට හිතෙන්නේ මොකද්දෝ කාලකන්නිකමක් ඔලුවට ආවා. මොකද්දෝ පාළු ගතියක් ඔලුවට ආවා. මොකද්දෝ නීරස ගතියක් ඔලුවට ආවයි කියලා ඒ පේන දේවල් නැති කිරීම සඳහා අපේ රූපේ පිටපතනවා. ආයශරය රූපේ පිටපතනයි ඒ නිසා බණ අහලා තිබුණා නම් හිතනවා නෑ නෑ මේක සමහර විටක ප්‍රතිපදාවේ දියුණුවක් වෙන්න පුළුවන්. ඒක සමහර විටක කෙලස් කැපීමක් වෙන්න පුළුවන් කියලා තේරුනොත් භවනා පුදුම ඇල්ලිලා කල්ලන. එහෙම නැතුව මේ භාවනා කරපු අයට මේ කාරණා නොපෙනී කියන එක නම් කියන්න අමාරුයි. මොකද ඕගොල්ලෝ සාමාන්‍ය ලෝක විශේෂ හැයෙන දක්ෂයෝ. නිසා මේක දැකලා තියෙනවා. නමුත් මේක දිහා බලන හැටි ඒ දෘෂ්ටි කෝණය ඒ ඒ ආකල්ප නැති නිසා නැවත නැවත බණාන්නත් ඕනේ භාවනා කරන්නත් ඕනේ. ඉතින් මේ අපි කතා කරේ මේ ඊයේ ධර්ම දේශනාවේම වලිග කොටස මේ රූප කියලා මනින්න කිරන්න පුළුවන් එක කොට්ට ආශයක් මේ. නමුත් මේ ජීවිතයක් වෙච්චාම නාම කොටසක් කියලා තියෙනවා. එහෙම මනින්ද කියලාන බැරි එකක් තියෙනවා. එහෙම නැත්නම් අතට අහුවෙන්නේ නැති කොටාශයක් තියෙනවා. අන්නේ කොටාශය තමයි මේ රූප විෂයට වඩා සූක්ෂම එහෙම නැත්නම් ප්‍රධාන වර්තිකාරය වෙන්නේ. රූපෙම නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ නාම කොටාශ පිළිබඳ යුද ප්‍රකාශ කරන්න ඉස්සල්ලා සටනක් කරන්න ඉස්සල්ලා කියනවා රූපය පිළිබඳව අවබෝධ කරගෙන ඒ ශද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රයන් ධර්ම ආයුධ ටික ලැහැත්ති කරගෙන තමයි නාම ධර්ම વિશે යන්න තියෙන්නේ ඒ නිසා ඒ ජීවිතයක් වෙච්චාම කය හිත කියලා දෙකට කඩනවා වගේ නාම රූප කියලා දෙකට කඩන බව බෞද්ධයන් විතර සීමා වෙච්ච එක නෙවෙයි ඒක ලෝක ධර්මයක් නමුත් භාවනාවට අනුට රූප නාම වෙනවා දැන් නාම රූප පරිච්ඡේද ඥානය කියලා කිව්වට නාමයේ ඉස්සලා තියලා කතා කරාට වැඩට බහිනකොට රූපේ ඉස්සර කරන්න වීම හුඟක් විචාර දෙයින්ට පඬිතයන්ට තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ හිතනවා නම් මේ රූපේ නාමයෙන් තමයි ගොඩක් ප්‍රශ්න ඇති කරන්නේ නං ඒ කෙලිම නාමයට බහැලා වැඩ කරන්න බැරි කියලා විශාල ප්‍රශ්න කරනවා. නමුත් බුදුජානන්සේ දන්නවා ඒ රූපය කියන මේ සූක්ෂම විශේෂයට යන්න ඉස්සෙල්ලා නාමය හරහා ඒ දේට අවශ්‍ය අඩුම කඩුම ටික ආයුධ උපකරණ සකස් කරගන්න ඕනේ. සකස් කරගෙන තමයි නාමයට යන්නේ. ඒ වගේ තමයි රූප නැත්නම් කායानुපස්සන. රූප කර්මස්ථාන භාවනා කරාට පස්සේ වේදනානුපස්සනට යනවා වගේ මේ පේන පින්දුපමාවේ ඊගාට බුද්ධජාන් වහන්සේ සඳහන් කරනවා යම් වෙලාවක සරත් සමයේ විශාල වැසි වසිනකොට දිය කඩකට වැසි බින්දුවක් පැටෙනකොට පෙන බබුලක් පැන නගින්නේ යම්සේද දිය බබුලක් පැන නගින්නේ යම්සේද එතකොට ඇසති පුරුෂයෙක් එක දිහා බලනවා. ඒක හොඳට විනිවිදිනවා. ඉතින් නුවණින් බැලුවොත් මේක ඇතුලේ හිස් බව, තුච්ඡ බව, සාරයක් නැති බව තේරෙනවා. කොහෙද මානෙනි? මේ දියබුබුලක සාරයක්. ඒක හරිම ලස්සනයි. බොහෝම සමාකාරව මේ ලෝකේ කිසිම ගෘහ නිර්මාණ ශිල්පියෙකුට හදන්න බැරි ජලයේ තියෙන පෘෂ්ටිකාත තියෙන බොහෝම ලස්සනට අඩ කවයක් හැදිලා හඳුනනට පස්සේ ඒකට ප්‍රේම නොකරන කෙනෙක් නැහැ. මොකද එහෙම නිර්මාණයක් නැහැ කොහෙවත්. ඒ නිර්මාණය දිහා හොඳට බැලුවොත් නැත්නම් අතීතනාගත පච්චුප්පන්න වශයෙන් බැලුවොත් මේ වතුරු බින්දුවක් වටෙන් ඉස්සලත් ඇත්තේ නැහැ. බිඳලා ගියාට පස්සෙත් ඇත්තේ නැහැ. කොහේ ඉඳලා මෙයා ආවද? මෙයා ගියේ කොහටද කියලා හොයන්න බැරි තරම් අතීතනාගත පච්චුප්පන්න ගතියක් මේකේ තියෙනවා. ඒ වගේ එක යම්සේ ප්‍රිය කරාද ඒ ප්‍රිය භාවයට සමාන දුකක් ඇති වෙන එක බිඳලා ගියාට පස්සේ. මොකද බිඳලා යන්නේ කියලා නෙවෙයි. අපිට කියලා නෙවෙයි බිඳලා යන්නේ. ඒ නිසා ඒ ඒකට මනාපමනාප භාවයේ තිබුණ එක බොහෝම ශීඝ්‍රයෙන් අපිට නොකිය අපිට දුක පිනිස විනාශ වෙනවා. ගොරෝසු සියුම් බව ඒ වගේම දුර ළඟ බව මේ ඇතුළෙත් ගොජයක් තියෙන. මේක මැරලා දවස් 3 යනකොට මේක නව දොරින්ම වැක්කෙනවා. පෙන දානවා. පෙන දාන්න නැති වෙන්න තමයි අපි මේ ආලවට්ටම් කරගෙන ඉන්නේ. ඊට පිට තියෙන බූබල දැකලා පුපුරලා යනකොට දැක්කනම් ඇතුළතත් දැක්කනම් අර ඇතුළත පිටත තියෙන එක ඇතුලේ මොකුත් නැහැ තුච්චයි රිත්යි අසාරයි කියෝ වගේ මේ ජීවිතය කියලා කියන්නේ විශේෂයෙන් වේදනා කියලා කියන්නේ ගොජයක් පුපුර පුපුර යන පැහෙන රාකලයක් වගේ එකක් ආන ඒක දිහා බැලුවා නම් බුදුජාන සඳහන් කළා තියෙනවා කොහෙද මානිනී දිය බුබුලක සාරයක් ඒක නිසා යම් කිසි කෙනෙක් දකිනවා නම් බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා. අපි මේ කැමැති මේ සැප කියන වේදනාව දියබුබුලක් කියලා. අපි මේ සැප වේදනාවට මෙච්චරම අඬහෝගායිද මෙච්චරම මගේ කියාගනිද මෙච්චරම අසාධාරණ ක්‍රමයකට සැප හොයන්න යයිද මෙච්චරම අධාර්මික ක්‍රමවලට සැප හොයන්න යයිද මෙච්චරම තමයි දුක් දෙද්දි මේ සැප හොයන්න යයිද කියන ප්‍රශ්නේ බොහොම ආචාර ධර්ම පැත්තට යන එක. ඒකට යන්න හේතුව මේ සියබු බුල නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි කියලා ගන්නවා වගේ මේ සැප පිටිපස්සේ එළවන ගතිය නිට්ටය සැපක් අපට දෙනවා. ඒක ඒකාන්තෙම සුඛ සැපක් විතරයි දුකක් නෑ දුකක් එපා. ඒ වගේ මේක සුභයක්. ඒ සැප ලබන කෙනා සිර දෙව්දුව ගෙට වඩම ගත්ත කෙනා. දුක ලබන එක කාලකන්‍යාවක්. ඒ වගේම මේක ආත්මයි. ඒ සැප එයා විහිං හම්බ කරගත්ත දෙයක්. දැන් එයාගේ වශයේ පවතින දෙයක්. එයාට ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් දෙයක් කියන පටලැවිල්ලට එන්නේ අර ජීබුබුලක් සහ වේදනා චෛතසික අතර තියෙන සම්බන්ධතාවය දන්නේ නැති නිසා ඒක නිසා මේ පසුගිය අවුරුදු 200 විතර කාලේ මේ තාක්ෂණ දියුණුවත් එක්ක ඒ කාන්තේම අපිට හිතා ගන්න පුළුවන් වුණා අපි පුංචි කාලේ නම් ඒක තිබුණා දැන් ඒක ටිකක් දුර වෙගෙන යනවා මේ බොත්තමත් අදගල පමණින් ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් ලෝකයක් හිතන්ද හම්බ වෙනවා කියන්නේ. ඉතින් හොඳට හරි නරකට හරි මේ අපි ගත කරපු අවුරුදු 30 40 තුළ ඒක හම්බුණා. නමුත් හම්බුණාට පස්සේ ඒක බලන මිනිස්සු අතර වෙනතට වැඩි අසහනශීලී ගතියක් ආතති ගතියක් ස්පිතාලෝ පිස්ස වැඩි වෙන ගතියක් හිතගෙන මිනි මරණ යුගයක් එන්න පටන් ගත්තා. ඔය කියන බොත්තමත් අද කරපමණ සියල්ල ලැබුණත් එකයි නොලැබුණත් එකයි. හැබැයි ලැබුණ අයගේ චාරේ නැති ගතිය. රාජ්‍ය වශයෙන්, ಜಾති වශයෙන් ඒ ලැබු මිනිසුන්ගේ හරපද්ධතිය නැති වෙච්ච බව දකිනකොට පැහැදිලිවම සමාජයේ දේශ වතුර බුලක් දිහා බලාගෙන සත්පුරුෂයෙකුට වගේ පේන්න පටන් ගන්නවා. මේ සැප පිටිපස්සේ යෑම සදාචාර විරෝධී කියලා. ඒක සදාචාර විරෝධී. ඒ කියන්නේ ශාප මනුෂයාට අකප දෙයක් නෙවෙයි. නමුත් මනුෂයා එතන ගියාට පස්සේ මල පයින් තැන තේරෙන්නේ නැහැ. ඉර පයින් තැන තේරෙන්නේ නැහැ. ශාප හොයාගෙන හොයන්නේ යනකොට මුල්හරිය ශාප ඊටාම සාධාරණයි. බැලුවොත් යම් ප්‍රමාණයකට අපිට රූප බලන්න ඕනේ. වෙන විදිහට කිව්වොත් රූප නිසා අපිට ලැබෙන මේ ශාප වේදනාව නැත්තම් ඇහැ සහ මුලේ ඒ දැකීම සම්බන්ධ ඉඳුරන් වැඩ කරන්නේ නැතු යනවා. එතකොට අසාධ්‍ය තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට රූප අවශ්‍යයි. ඒ නිසා ඒ කෙනා ඒ රූප නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒක සඳහා සමාට ව්‍යාපාර කරන්න වෙයි. නමුත් මෙතනින් එහාට ගිය ගමන් ඒ රූපය ශරීරයට අහිත කරයි. හිතට අහිත කරයි කියලා ඒක දැක්කට ඒක එතනින් නතර කරගන්න බැරුව ඇබ්බැහියට අහු වුණාට පස්සේ අර තමන් ප්‍රිය කරපු රූපෙම දැඩි ඇබ්බැහිය නිසා ඒ මනුස්සයා ඒ නිසා ශීදී නසා ගන්න තැනට යෑම ඇහි තියෙන මායාව. ඒකට අර මේ ප්‍රසිද්ධ ග්‍රීක කතාවක තියෙනවා කටුකුරුන් දසාංශ මේ ළඟදී මතක් කරලා තිබ්බා. ඒ දවස්වල මිනිසුන්ට ඇති වෙන්න කණ්ණාඩි තිබුණේ නැහැ. ග්‍රීක තරුණයෙක් නාසිසස් කියලා. එයා කැලේ ඇවිදින ගමන් එක දවසක ලස්සන කැලේ තියෙන වැවකට බැහැලා මූණ හොදා ගන්න හරි ඔළුව පාත් කරා. බලනකොට ඇතුලේ දැක්ක රූපේ. දැකලා යාට ඇතිවෙච්ච සතුට යා හිතුවේ දෙවඟනක් කියලා. මේ පේන්නේ දෙවඟනක්. ඉතින් යා බදා ගන්න හදනකොට යා නැති වෙනවා. ආයෙසර ටිකක් වෙලා ඉනකොට මතු වෙනවා. ආයෙ බදා ගන්න හදනකොට නැති වෙනවා. ඉතින් මෙයා දන්නේ මේ සපක් හොයාගෙන යන්නේ. මේ සීමාව පැනලා තියෙන කියලා මේ මනුස්සයා එහෙම කරලා කරලා කරලා මහන්සි වෙලා මේ සැපෙහිවීම අතෑරම නැති නිසා ඒ වතුරෙන් මැරිලා වැටලා තියෙනවා. ඒක බොහෝ ප්‍රසිද්ධ උපමා කතාවක් ග්‍රීක ඉතිහාසයේ. ඒ වගේ යමක් ලබා ගැනීම සඳහා සීමිතව මහන්සි වෙන මිනිසයා ඒ මැත්තේ මැරලා ගියත් එයා ප්‍රයත්න අතාරින්නේ. ඒ හේතුව මොකද්ද? ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කරන ප්‍රදේශයේ සහ ඒක ඉක්මවල සුඛෝපභෝගීත්වයට යනවා කියන සීමාව දන්නේ නැති මනුස්සයෙක් තමයි පෘථජනය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් දන්නවනම් මෙතෙන් යනකම් මේක අවශ්‍යයි. මෙතෙන් එහාට මේක බරක්. මේක අනවශ්‍ය දෙයක්. මේක සුඛභෝගීත්වයක්. එහෙම නැත්නම් මේක පාරිභෝගිකත්වයක් කියලා දන්නවනම් කිසිම කෙනෙකුට අපිව ආණ්ඩු කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි රිමෝට් කන්ට්‍රෝල් එක කාටවත් අතට යන්නේ අපේ අතේ හිටින්. දේශපාලනඥයෝ හරි කැමැති අපි මලපයින් තැන දන්නේ නැත්තම්. අපිට සීමාව දන්නේ නැත්තම්, ඒ වගේම ওই ආර්ථික විශේෂඥයෝ නැත්තම් ওই සමාජ කරන කට්ටිය හරි කැමැති මේ මිනිස්සයාට එම දුන්නට පස්සේ ඌ එම කාලා අතුරෙන් උඩට ආවට පස්සේ ඊට පස්සේ ආය නඩු කියන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ රටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා එම දින එම කාල උගුල ගස්ස ගන්න නැතුව ඉන්න පුළුවන් නම් රහතන් වහන්සේ. සතෙක් කල්ලන්න උගුරක් කටවලා තිනකොට ඒකේ රස තෘෂ්ණාවෙන් එතෙන් යනවා. හැබැයි මෝපොව දන්නවා මේ දාලා තියෙන රසමසවුල ඇතුලේ කොක්කක් තියෙනවා කියලා. නිසා යා gediya පිටින් ගිලින්නේ ටික ටික ටික ටික කාලා හැම ළඟට එනකොට ඇහැරිලා ගියොත් මූවැද්දා අඬ අඬ ඉඳන්දී කවදාවත් අම්මා අප්පාවත් ඔය තිබුණ නැති රස රස උලක් කාලා උට බේරලා යන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ තියෙන සැප වලට වෛර කරන්න එපා. ඕන එක බුද්ධ විඳින්න. හැබැයි මෙතනින් මලපයින් තන මේකයි කියලා දන්නේ නැත්නම් Taman දැනගන්න ඒ නොදැනීම තමයි අපි කොක්කට අහු වෙන්නේ හේතුව කුකුල ගස ගන්න හේතුව. ඒ නිසා අපි හිතනවා මේ සැපට විරුද්ධ බුදුහාමරෝ කතා කරලා තියෙනවා කියලා. බුදුචානන්ත විතර සැප විඳපු කෙනෙක් ලෝකේ ඇත්තේ නැහැ. උතුණාචර තිබුණේ ඒක පිළිබඳ යථාබෝධයක් තිබුණා මෙතෙන් යනකම් අවශ්‍යයි. මෙතෙන් එහාට ගියාම මේ කතා අරින්න ඕන. ඒකට කියනවා ආර්ය විවහාරය කියලා. බුදුචානන්තයේ ආර්ය විවහාරය හැටියට යම් කිසි වනගත භික්ෂුවක් හොඳට පින්නපාත කරන ඇවිල්ලා දාන ටික වළඳලා උදේ වරුවේ හොඳට ඉර පායලා තියෙනවා ලස්සන දවස. කොහේ හරි තියෙන පිදුරු ටිකක් හොයාගෙන ආවිල්ලා වේලිච්ච තනකොළ ටිකක් ගෙනලා ගහක් මුල තියාගෙන වාඩි වෙලා. එයා ඒ ලැබිච්ච සම්පත්‍ය නිසා භාවනා කරලා පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතර ධ්‍යාන ආදී ඒ විවේකජ පීති සුඛ විඳිනවා. විඳලා ඒක ඉවර නැගිටලා යනකොට එයා මේ ගහට වඳින්න හෝ අර පිදුරු ටික වඳින්න හෝ මේ පිදුරු ටික වේයෝ කයි කියලා ඇඳිල්ලක් හෝ එයා ළඟ නැහැ මොකද එයා දන්නවා මේ පිදුරු ටික උදව් වුණේ ප්‍රෝජනේ සලකලා විතරයි ඒ ගහ මට හම්බුනේ මේ වැඩේට විතරයි ආයේ ගහ ළඟ ඉන්න ඕනකමක් හෝ පිදුරු ටික කරේ බැඳගෙන යන්න ඕනකමක් නැහැ ඒකට කියනවා ආර්ය විවහාරය කියලා ඒක තමයි ස්කවුටින් වල තියෙන ප්‍රධානම දේ අපි මේ ඉන්නේ ස්කවුටින් කැම්ප් එක මේකේ තියෙන ලැබිච්ච දේ ඒ වෙලාවට ප්‍රෝජන ගත්තා තව කෙනෙකුට ප්‍රෝජන පිංසු තිබ්බ ගියා මේ තමයි බුදුහාමුදුරුව අපිට කියලා දුන්න ක්‍රමය. මේකට බුදුන්ස් කියන්නේ ආහාරි විවරය කියලා. නමුත් මේ කාම භෝගියා ඒ දේ තව කෙනෙක් ළඟට යනවා දකින්න කැමතිත් නැහැ. හෙට මේක නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙනස එක කරේ ධානය යනවා. කරේ ධානය යන්න යන්න ඒකේ විපරිණාමය වැඩි වෙලා දකින්න දකින්න ඒක තමන් කරගත්ත කෙනාට ලොකු පශ්චාත්තාපයක් එනවා. නිසා වේදනාවක වේදනාව කියුවාම සැප වේදනා දුක් වේදනා වශයෙන් ඒකට විශේෂණ පද දෙකක් තියෙනවා. ඒ කොයි වේදනාවක හෝ මුලමදාග කියන එක බලා ගන්න බැරි නිසා මනස ඒකාන්තයෙන්ම සැප වේදනාවට කැමැති ගතියක් එහෙම නැත්නම් කියන සැප වේදනාව පිළිබඳව කාම තණ්හා කාම අනුසයක් අනිවාර්යයෙන්ම එනවා වගේ. නිකන් සැප වේදනාවත් එක්කම ඒකට හිත යටින් මනාපයක් එන එක ගලව ගන්න පෙර දෙයක් වගේ තමයි පෘථජ්ජනය. දුක් වේදනාවක් එනකොට ඒකට එන द्वේෂය දුක් වේදනාවත් එකම පැකට් එකේ තියෙන වාගේ තමයි පෘථජ්ජනයට පේන්නේ. ඒක කඩලා පෙන්වන බුදුරජාණන් වහන්සේ ඒ මේ නිජ්ජායති යෝනිසෝපපරික්කති කියන විදිහට වේදනාවේ මුලැමැදාක බලන්න ගන්නවනම් ඒක බොහොම ලස්සනට කියන්නේ ඒ චුල්ල වේදාල සූත්‍රයේ ධම්මදින තෙරින්නාංශේ ඒ විසාක උපාසක කියන්නේ ඒ දෙන්න දෙමාළු ඉස්සලා දැන් දෙන්නගෙන් ඒ සම්දින ඉත්තිවිර ඉත්තිවිරිනේ පැවිදි උපසම්පදා වෙලා භික්ෂුණියක් වෙලා උපසම් රහත් වෙලා විසාක උපාසක අනගාരിക කෙනෙක් වශයෙන් අනාගාමි වෙලා ඉන්නවා මේ දෙන්නගේ අතර සාකච්ඡාවක් තියෙනවා බොහෝම රසවත් වේදනාව පිළිබඳ හරීම හුඟක් වෙලාට බණට ඒක උද්දුත කරලා පෙන්නනවා ඒ උපාසකතුමාගේ පැරණි අඹුව තමයි මේ ධම්මදිනතරින්න එයා රහත්. උපාසක මහත්තයාට සැකයක් තියෙනවා මෙයා පැවිදි වුණාට ප්‍රයෝජන ගත්තද නැද්ද කියලා. ගැන පැවිදි වෙලා මෙයා රහත් වුණාද නැද්ද කියලා. ඉතින් ඇවිල්ලා ප්‍රශ්න කරනවා. මේ අහන්නේ ප්‍රශ්න රහතන් රහත් මෙහෙණින්නාච නමකගේ අනාගාමි උපාසක කෙනෙක්. හැබැයි මේ මෙහෙණින්නාංශේ රහත් වෙලා නැහැ කියලා ඔප්පු කරන්න මේ උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් ඥානුන්ට මොලේ නැහැ කියලා ඔප්පු කරන්න හදන්නේ. හොඳලට මේක ඇනිට මොලේ තියෙනවා නැත්නම් මේ රාත්මේනි නාසයට මොලේ තියෙනවා ඒක පේන්න තියෙනවා මේ සූත්‍රය අහනකොට ඒ උපාසකතුමා ගිහිල්ලා අහනවා ආර්යාවෙනි ශප වේදනාවේ ශපතුක දෙක මොනවද කියලා. ඉතින් ඒක සාමාන්‍ය කවුරුත් අහන ප්‍රශ්නයක් නෙවෙයිනේ ශප වේදනාවේ ශපතුක දෙක අහන්න ඒක අමතර මූලධර්ම ප්‍රශ්නයක් නේ නැත්නම් මේ මේ දාර්ශනික ප්‍රශ්නයක් නැත්නම් අපි කියන දාාර ප්‍රශ්න කියලා මේවා. කොහොමද ධම්මදින්නාව කියනවා උපාසක සැප වේදනාවේ හට ගැනීම සහ පැවැත්ම සැපක් සැප වේදනා නැතිවීම දුකක් ඉතින් බොහෝම ලස්සනයි කාට හරි තේරෙනවා මේ ප්‍රශ්නේ ඇහෙන්න ඕනේ උත්තරේ දෙන්න එහෙම නැත්නම් අපි කවදාකවත් සැප වේදනාවක දුක පැත්තක් දන්නේ නැහැ ඒ මේක අල්ලන්න මුලමෙදාක බලන්න ඕනේ සැප වේදනා හට ගන්න තැන දකින්න ඕනේ ඒක බොහොම සුවදායකයි කාම තණ්හාව නැත්නම් රාග අනුසේ තියෙනවා ඒක පවතින කොටත් බොහොම උද්දීපනයේ වෙච්ච ප්‍රීණනේ වෙච්ච පිනායන ගතියක් තියෙනවා. නමුත් මේක අපිට හිතට පැදුරටත් නොකිය මේක යනකොට මේ කැපසප වේදනාව දුකක් ඇති වෙන බව ඒ යෝනිසෝප පරීක්ෂණය කරන්නේ නැත්නම් නිජායනය කරන්නේ නැත්නම් හරියට බැලුවේ නැත්නම් පේන්නේ නැහැ මොකද හේතුව සැප වේදනාව වෙනුවෙන් අපි ළඟ තියෙන ප්‍රසාද හැඟීම ඒ නිසා ප්‍රසාද හැඟීමට සැප වේදනාවේ නරක පැත්ත පස පැත්ත පේන්නේ නැහැ ඒ තරමටම පෘථග්ජනයා මෝහණීයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක අහන්න මතු කරණ තමයි ධම්මදින්නාගෙන් අහන්නේ ආර්යවණිමේ සැප වේදනාක සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට කියනවා පටගන් පටන් ගන්න සැපවත්ම සැපයි. ඒ යන්නේ දුකක් ඇති කරනවා. උදාහරණයක් වශයෙන් මෙතන පහන පත්තු කළ තිබ්බොත් අපි දන්න හැමතැනම ආලෝකය පැති වෙනවා. නමුත් පහන යටට ආලෝක අඳුරක් පහන විශ්ීම ඇති කරගන්න. කහටවත් ඒක පේන්නේ නැහැ. ඕනෙම පහනක් පත්තු කරලා බලන්න. ඒක තමයිගේ පාදයට කකුල ළඟට අන්ධකාරයක් ඇති කර ගන්නවා. ඒක ලෝකෙට එළිය වැටෙන නිසා පහන කියන්නේ ආලෝක ප්‍රභාවයක් නිසා අපිට කවදාකවත් පේන්නේ පහන තියෙන අන්ධකාරය කියලා. ඒ වගේම තප වේදනා පිළිබඳව අපි අම්මලා තාත්තලාත් කැමති, අත්තලා මුත්තලාත් කැමති, ගුරු රුත් කැමති, ඔක්කොම කැමති නිසා සැප වේදනාව එනකොට බොහොම සාදර වෙනවා, පවතින කොට සාදර වෙනවා, පිනා යනවා. ඒ නිසා අපේ හිත මෝහණයටපත් වෙනවා. යනකොට අඳුරු ලපයක් තියෙනවා කියන බව දන්නේ නැහැ. ඒ නිසා වේදනාවේ මුලැමැදාක බලනවායි කියනකොට සැප වේදනාව පිළිබඳ තියෙන ගිජු භාවය අපිට බාධා කරනවා. නමුත් ඒක දැනගෙන ගියොත් සැප වේදනාවක් එනකම් බලන් ඉන්නවා. හරි ඔබ පෙන් කියලා යනකොට බලපංකෝ. මොකද වෙන්නේ කියලා බැලුවොත් ධම්මදිනාවත් ඇත්ත බුදුහාමරොත් ඇත්ත සැප වේදනාව කියන එක කොහොමඩක්වත් හේතුඵල ධර්මයක් අනුව යන්නේ. එතකොට තේරෙනවා ඇයි මෙතෙක් කල් අපි නොදැක්කේ පස්සතෝ උපනිජ්ජායතෝ යෝනිසෝ උපපරික්කතෝ කියලා මේක දිහා දක්නාසුල් දර්ශනයක් අපි ළඟ තිබ්බේ නැහැ. යටින් වැඩ කරන සැපට ඇති මේ කෑදරකම නිසා සැප යනකොට දුකක් ඇති කරලා තියෙන බව දැනගන්න අදාගන්න අපේ හිතට බෑ. මොත් කිව්වට පස්සේ සත්පුරුෂයන් අසුරු කළ සත්පුරුෂ ධර්මය අහලා සත්පුරුෂ ධර්මයේ හැසිරිලා. ආර්යනාචල දැකලා ආර්ය ධර්මය අහලා ආර්ය ධර්මයේ හැසිරෙන කෙනාට තේරෙනවා මේක ඔප්පු කරලා පෙන්නන්නට දවස් ගණන් යන්නේ නැහැ. හොඳ තීක්ෂණ බුද්ධිය තියෙනවනම් ද වේදනා කියන ඔච්චර දුවිලා යනවනේ. මේ තප වේදනාව යනකොට ඇති කරලා යන මේ අන්ධකාර තැන ඒ දුක අවබෝධ කරාට පස්සේ ඒ මාත්‍රකාවේදී බුදුහාමුදුරුවෝමයි සමානයි. ඒ මාත්‍රකාවේදී ධම්මදින තෙරින්නාදේමයි සමානයි. ඒ මාත්‍රකාවේදී මම බුදු වෙලා ඉන්නේ. ඒක දැක් ගන්න අපිට බාධා කරන්න මොනම ධර්මයක්වත් ලෝකේ නැහැ. හැබැයි සත්පුරුෂ හැසුර තියෙන්න ඕනේ, සත්ධර්ම ශ්‍රවණේ තියෙන්න ඕනේ. ඒක හැසිරලා තියෙන්න ඕනේ. හැසිරලා ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවා නම් එක සැප වේදනාවක් දක්වපු ගමන් අපි මෙතෙක් කල මුළු සැප පිළිබඳව තියාටපු සියලුම ආස්මාලිකා කඩා වැටෙනවා. ඒකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. තමන්ටම මේක බලා ගන්න පුළුවන් ඊට පස්සේ ලොකු ආසාවක් ඇති වෙනවා තවත් සැප වේදනාවක් කියලා ඒක නැති වුණා ආයෙසරයක් ඒක පිටිපස්සේ තියෙන දුක බලන්න ගියාම ඒ තැප ඉවරලා යන දුකවත් දුක නෑ ඒ වෙලාවට බුද්ධම ධර්ම රසයක් ඇති කරලා දෙනවා බුද්ධම ධර්ම රසයක් ඇති කරලා දෙනවා එතකොට මේ පුද්ගලයා ඇබ්බැහියකට වැටෙනවා මේ දුක තමයි දකින්නේ නමුත් දුක දුක වශයෙන් දැකීම සැපක් කියලා තේරුම් ගන්න සැප ගින්දර යනකොට සැප ගැළවිලා යනකොට නැතිලා යනකොට ඇති වෙන දුක දුකක් තමයි. ඒත් ඒක දුක්ඛ සත්‍ය ආර්ය දුක්ඛ සත්‍යයක් වශයෙන් විශාල සැපක් බවටපත් වෙනවා. එසකට ඒ චිත්තක්ෂණේ ඒක නිවන් දැක්කයි කියලා කියනවා. ඔය ඉච්චරම නෑ ලේසි වෙන්නේ මං හිතන්නේ දුක් වේදනාව ගැන කතා කරනකොට. අර වාගේ මහනවා ධම්මදින තෙදිනාතගෙම ඉසක උපාසක ආර්යාවෙනි දුක් වේදනාවේ සැප දුක් දෙක මොනවද කියලා. ඉතින් ඒකට වචන ටික එහෙමයි දුක වේදනා එනකොට දුකයි, පෙළෙනකොට දුකයි. නමුත් ඒක යන්නේ සැපක් තියෙනවා. ඊටකොටත් අපිට පේනවා අර කල්ලාගත්තා නම් මේක අල්ලන්න ඒ කණ්ණාඩියේ මිර මේ ප්‍රතිබිම්බයක් දැක්කා වගේ දුක එනකොට ඇත්තටම අපි පැකිලෙනවා මූණ ඇඹුල් කර ගන්නවා මූණ අට කර ගන්නවා අඬනවා දඟලනවා එතසේ දුකට අපි පෙළෙනකොටත් එහෙමයි. නමුත් මේක ඉවර වෙන්නේ සැපක් තියලයි කියලා අපිට දකින්න බැරි දුක කෙරෙහි ඇතිවෙච්ච ද්වේෂය හිතමුවහ කරන නිසා. අපිට පුළුවන් නම් මේ දුක එනකොට ඒ අනිවාර්යම දුකත් එක්ක එන පටිඝානුසය එන එකක්. නමුත් ඒක අනිවාර්යම දෙක එකට තියෙන එකක් නෙවෙයි කියලා. බුදු බණ සත්පුරුෂ ධර්මය ආර්ය ධර්මයේ අදාහරලා අදාහගෙන මේ දුක් වේදනාව වෙනකොට එනකොට තියෙන දුකත් පවතිනකොට තියෙන දුකත් නැති වෙනකොට තියෙන සැප පෙන්වන්න නැති තරම් හිත ආතුර වෙලා තියෙන්නේ පටිඝහනුසේ නිසයි කියලා දැකගත්තොත් යාට තේරෙන පටන් අර ගන්නවා මේක දැක ගැනීම සඳහා තියෙන මේ දෘෂ්ටි කෝණය කොයි වෙලාවෙ එයිද කොයි වෙලාවෙ යයිද කියන එක කාටවත් කියන්න බෑ. උනොත් ඒ මනුස්සයා නෙවෙයි නැගිටින්නේ. ඒ මනුස්සයා සම්පූර්ණ අලුත් වෙලා එහෙම නැත්නම් පරිණාමයකටපත් වෙලා නැගිටින්නේ එයාට කොච්චරද ඒ ඇති වෙන අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය ඊට පස්සේ ආයෙත් දුකක් එනකම් බලන් ඉන්නවා ගෙන්න ගන්න යන්නේ එනකම් බලන් ඉන්නවා ඊගා වෙන දුකේදී එනකොටම මූණ පුලුටු කර ගන්නවද එනකොටම මූණ අට කර ගන්නවද හිත නරක කර ගන්නද ඔව් පවතින කලුත් ඔව් නමුත් මේක යනකොට පටි ගෙහෙන් තොරව පටි ගහනුසෙන් තොරව දුක යන්නේ සැපක් ඉතුරු කරලා තියලා කියලා දැනගන්න ගත්තොත් දෙක එකතු කරලා දෙකට බෙදපුවාම සැපත් එකයි දුකත් එකයි. බොහෝම සරල බීජ ගණිත මේ ක්‍රමයකට පෙන්වන්න පුළුවන්. දෙක එකතු කරලා දෙකට බෙදපුවාම සැපාවත් මුල මුලමැද සැපයි අනකොට දුකයි. දුකාවත් මුලමැද දුකයි අනකොට සැපයි. දෙකේ එකතුව ගත්තාම සැප දුක දෙකේ මිශ්‍රණයක් මිසක් අසුද්ධ සැපක් කියලා, කේවල සැපක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. නමුත් අපි කොහොමද මේක මේ සැප පිටිපස්සෙම දඟලන මේ අන්ධ බාල පෘථග්ජනෙකුට මේක කියලා දෙන්නේ සත්පුරුෂය දැකලා නැති සත්ධර්මයක් අහලා නැති බුදු කෙනෙක් කියන බව දන්නේ නැති අපේ දෙවෙනි પરම්පරාවට මොකද වෙලා තියෙන්නේ අම්මල දාත්තලා මොන જાති දුන්නත් එක් එක්ක සතුටින් නෙවෙයි එක් එක්ක සතුටින් ඒගොල්ල කොහොමදත් හිතනවා කොච්චර කෙරුවත් අම්මල දාත්තලා මේ විදිහට ටිකක් අපිට සැප දෙන්න පුළුවන් කියලා හැම රටවැසියෙක්ම හිතනවා මේ ආණ්ඩුවට ඔය කොච්චර කරත් මේ ගන්න බදු මුදලෙන් මීට වැඩිය හොඳ දෙයක් කරන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම අපි ඉන්නේ මේ සැප පිළිබඳ අසීමිත ආසාවක් නිසා සරල සමීකරණයක් තියනවාද හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. අකමැති කියන්න සෝරි තමයි. වැහත උසල කියන්න පුළුවන් කෙනෙක් ඉනවද බලන්න. හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. එයා දන්නවා අම්මා තේ තාත්තා තමයි මේ යතුරු තියෙන හැප දෙන්නේ ඒක ඒගොල්ලෝ මිරිකලා අල්ලගෙන ඉන්නවා දෙන්නේ නැහැ කියලා. අර බර්ත් වල ඉන්න කෙනෙක් කියනවා කෙල්ල තුන්දෙනෙක් මම හිතන්නේ ඉන්නේ. ඉතින් කියනවලු ඉන්ටර්නෙට් එක බලලා තාත්තේ මට මේක ඕනයි. ඊට පස්සේ කියනවනේ නෑ අපිට දැන් මේ දවස් මාසේ ගත කරගන්න සල්ලි නෑ තියෙන්නේ ටිකයි කියලා නෑ නෑ තාත්තා කියන්නේ බොරු කියලා ඊට පස්සේ ගෙනලා පර්ස් එකේ පෙන්නවලු මේක බලපන් සල්ලි නෑ කියලා. ඕකේ සල්ලි නෑ අර බිත්තියක් තියෙන එක අත ගන්නකොට සල්ලි එනවා තාත්තා ළඟ ඒක දෙන්නේ කිව්වලු. බැංකුවලකට කියලා බිත්ති අර ගන්න සල්ලි එනවනේ. දැන් තප්පරස් එක සල්ලි නෑ. ඒක කියලා හරියන්නේ නෑ දැන්. උන් දන්නවා ඒක. ඊට පස්සේ අනිත් එකනා කියනවා ඒ මොනවදෝ යා ඉස්කෝලේ ගිහිල්ලා ආවිලා මොනවද උපකරණයක් ඉල්ලනවලු. තාත්තා කිව්වලු තියෙනවා තියනවාද කියලා බල්ලා කියන්නම්. මේ මම දැකලාවත් නෑ අපේ කාලේ තිබුණේ නෑ කියලා. පොඩ්ඩක් ඉන්න කියලා කාමරේට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ කරලා මේ උපකරණේ පෙන්නලා අන්න අරවල කොම්පැනි තියෙනවා දැන් යන්න ඩොලර් දෙකක් ලාභයි වහාම යන්නේ ඒගොල්ලෝ දැම්ම අරන් එන්නේ කිව්වා. ඒ තා තමන් පොඩ වැඩි කරගන්න පොඩි උන් ළඟ ඒ ඥානෙ තියෙනවා. ඒ ඔය දෙන්නම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක ද්වේෂෙන්නේ. මුන් එනකොට ගෙනාවේ එකක්ද ඔය? දැන් අපි වදනකොට ද්වේෂයක් වදන්නේ නැහැනේ දරුවෙක්නේ වදන්නේ. මේ දරුවා අවුරුදු 6 යනකොට කොහෙන්ද මේ ද්වේෂය ඉගෙන ගන්නේ? ඔය හැදෙන පරිසරයේ මේ අතෘප්තිකර භාවය නිසා අපිට පෙන්නලා දෙන්න පුළුවන් නම් දරුවන්ට ඒ ශාප අවශ්‍යයි. නැතු මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. නැත්නම් ඒ යනකොට දුකකින් පිටත් වෙන්නේ. මේ දුක අනවශ්‍යයි තමයි. නමුත් ඒ යනකොට තපක් ඉතුරු කරලා යන්නේ. ඒ නිසා මේ ශාප දුක දෙක විශේෂයි මුලමැද අග වශයෙන් බලන්න පුරුදු වෙනවා නම් ඒ මනස ඉගෙන ගන්න පාඩම අද උගන්වන විෂය උගන්වන විශ්වවිද්‍යාලයක් අද ලෝකේ කොහෙද තියෙන්නේ කියලා අහන්න බෑ. කවුරු හරි ඒකට පෙනෙවිච්ච ගුරුවරයෙක් කොහෙද ඉන්නේ කියලා බලන්න. ආධ්‍යාත්මික ගුරුවරයෙක්වත් නැහැ. ඒ මොකද ඒක කියලා දුන්නත් පාඩුයි. කියලා දුන්න මිනිස්සු කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ දුප්පත් මිනිස්සුත් අපේ ඉන්නේ. එපත් මිනිස්සු දුකේ ඉන්නේ. ඔය කොච්චර තාරාතිරම් දැම්මත් මැන්නත් දල ජාතික දේශ නිෂ්පාදනයේ පුද්ගලික ඒක පුද්ගල ආදායම කියලා හැම එකම ඉන්නේ ඒකම නරාවලිය තමයි. ඒ නිසා භූතානේ හදලා තිනවා දල ජාතික සැප කියලා අලුත්ම උපමානයක් මේ දියුණු බලන ජාතියේ. ඉතින් ඒක බලනකොට දෙනවා විකාරයක් මේ ආර්ථික විද්‍යාවත් එක්ක බලන කොහොම මේ මනින්නේ මේ ජල දාතික සැප කියන්නේ. ඒ මොකද ඔප්පු කරලා තියෙනවා දැන් UN එක පිළිඅරන් තියෙනවා. ජල දාතික සැප. එනිසා මේ නිෂ්පාදනවත් අනම්මන නෙමෙයි කියලා. ඉතින් මේක අපි කොහොමද අපේ දරුවෙකුට නැත්නම් දරුවෝ මේ පැත්තට නරක නොකර ඉන්නේ කොහොමද කියලා විතරයි අහන්න දෙ උගන්නන්න නම් ඕනේ නැහැ. මොකද උන් දන්නවා. මේ දීමෝපියෝමයි අපි කියනවා ගෙදර බුදුන් කියනවා මුල් ගුරුවරු කියනවා මොන ගොඩක් නම් බුදුහාමර දීලා තියෙනවා දෙන හරියක් ලනු දීලා තියෙනවා අනේ පාප පව් පොඩි උන් ඉන්නේ කොහොටද අපේ අපි මේ රූප පෙන්නලා අනම්මනක් දෙනවට වැඩිය ඒ පොඩි එකාට කියලා දුන්නොත් ඔය හැම සැපකම කෙලවර දුකයි හැම දුකකම කෙලවර සැපයි නිසා මේ දෙක දිහා බලන්න අම්මලා තාත්තලා කොච්චර වගකීමක් වෙනවද බලන්න ඒතර පුළුවන් ද බලන්න අම්මලා තාත්තලාට මේ අකැප සැපවල දිගේ පිටිපස්සේ යන්න. එහෙම යනකම් පුළුවන් ද බලන්න දෙමාපියෙකුට දරුවෙකුට ආදර්ශයක් දෙන්න. ඒ වගේ දෙයකට බුදුහාමතර කොච්චර ආදර්ශ චර්චාවක් ගත කරාද බලන්න අවුරුදු 45ක් හැම ගෝලියෙකුටම හැම දරුවෙකුටම ආදර්ශ වෙන විදියට. ඒ නිසා ඒක කියන්න බෑ ඇඟරිදෙනවා. ඒ තපක අවසාන දුකයි දුකක අවසාන සැපයි කියලා. ඉතින් මේ ටික මම හිතන්නේ වේදනාව ගැන කතා කරනකොට තේරුම් ගන්න අමාරු නෑ මොකද අපි මහ පොළොව උඩ අවුරුදු 20ක් 40ක් 50ක් ඉඳලා තියෙන නිසා. නමුත් විසාකපාසකතුමා අහන අපබ්‍රංශ ප්‍රශ්නයක්. ආර්යවනි අදුක්කම සුඛ වේදනා සැපත් නැති දුකත් නැති වේදනාවේ සැප මොකද්ද දුක මොකද්ද කියලා. මේකට පොතක් ලියන්න වෙනවා මොකද කවුරුවක්වත් මේ අදුක්කම සුඛ වේදනාව කියන එක සැප දුක නැති මට්ටම කවදාකවත් වළංගු එකක් විතර ගණන් ගන්නෑ. අපි දන්නේ සැපයි දුකයි විතරයි. ඒකයි බුදු දනන්සේ ත්‍රිමුඛ දේශනාවේ පළවෙනි කට හරිනකොටම ධම්මපද ධම්මචක්කපවත්තන සූත්‍රයේ ද්වේ මේ භික්කවේ ධම්මා පබ්බජිතේන නසේවි තබ්බා. මහනි මේ මනුස්ස පැවිද්දා විසින් නැත්නම් මේ බණ භාවනා කරන අය විසින් මේ අන්ත දෙක සේවනයේ නොකළ යුතුයි. කාමසුකල්ලිකාන යෝගය, අත්තකිලමතාන යෝගය. කාමසුකල්ලිකාන යෝගය කියන්නේ මේ සැප එලවගෙන යන ගතිය. අත්තකිලමතාන යෝගය කියන්නේ දුක ඉස්සරණ යන ගතිය. ධර්මයේ තියෙන මේ දෙක මැද. ඉන්සම් මේ සැප දුක පිළිබඳව දවස ගත කරනවා නම් අපිට මොහොතක්වත් ඉඩක් හම්බ වෙන්නේ නැහැ මධ්‍යම ප්‍රතිපදාවට දොරක් කරෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ සැපකේ ඉඳලා දුකට යනකොට ඔය අදුක්කම සුඛම කැල්ල පහු කරගෙන යන්නේ දුකකින්දලා සැපට යනකොට අදුක්කම සුඛ වේදනා පහු කරගෙන යන්නේ ඒකට අපි තුල බීතිකාවක් තියෙනවා අපි ඒක නොදකින්ඩයි මේ පුළුවන් තරම් මේ මායා කරන්නේ එහෙම නැත්නම් මේ විනෝදාංශ ගත කරන්නේ ඒ නිසා සැප දුක දෙක අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් බලලා සැප වේදනාවක ඉඳලා දුක් වේදනාවකට මාරු වෙනකොට හැම වෙලාවෙම සැප දුක නොදැනෙන මධ්‍යස්ථ දැනකට චිත්තක්ෂණයක් ඇවිල්ලා තමයි එයා මේ පේසි මාරු කරන්නේ ඒක අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය දකින්නේ පාළු ගතිය විදියට. එදිනදා ජීවිතය දකින්නේ කම්මැලි දෙයක් විදියට. එදිනදා ජීවිතය වගේ නීරස දෙයක් විදියට. ඒ නිසා අපි උග්‍ර සැප, උග්‍ර දුක දෙකට බැඳෙනවා. හුඟ දෙනෙක් අහවි කවුද උග්‍ර දුකට බැඳෙන්නේ කියලා. ඒක මානසික රෝගයක්. ඒ මානසික රෝගයක් messages and sadistic කියලා. ඒ කුඩු ගහ මිනිස්සු තමංගේ පිහි අරගෙන අත කපලා ඒ ලේදියා බල්ලා සතුට වෙනවා. එහෙනම් තව කෙනෙක්ගේ කුලල කපලා ලේන දිහා බලලා සතුටු වෙනවා. ඒක මනුෂ්‍යයන් තුළ තියෙන මේ ඔය යුද්ධ කරනකොට තියෙන ස්වභාවික ගතියක් ඒක නිසා. අපි හිතනවා මිනිසුන්ට ඔක්කොටම අවශ්‍යම අවස්ථා දුන්නොත් ඔක්කොම සම්පිටිපස්සෙයි කියලා. කද්දාවත් නැහැ. අනුන්ට වද දීලා සතුටු වෙන මුර්ග ආසාවක් අපේ හිතේ උරග හිතේ තියෙනවා. මේ මනුස්ස හිතේ ඉඳිස්සලා අපේ හිතේ තියෙන උරග හිතනේ. ඒ උරග හිතේ තියෙන පණ ඇති සතෙක් හක්කේ තියලා පණ පිටින් කනකොට චරිචුරු ගාලා ඒක උරගය කියන්නේ. ඉතින් අපි අර උඩින් අර ශිෂ්ටාචාරයේ රෙද්ද වහගෙන හිටියට යර තියෙන මේ උරගේත මතුනට පස්සේ අපි ළඟ තියෙන්නේ කන්‍යම් මරඤ්ඤම් තමයි. කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියන් කියලා තමයි කියන්නේ. කියනකොට නම් අම් මේ කරුණාව වැగిරෙනවා. කෙරුවා දිහා බලනකොට මරාණ කාගෙන හැදියා. මේ දෙක අතර නටනකොට මේ අතරමැද තැන සැපක සිට දුකට මාරු වෙන දුක සිට සැපට මාරු වෙන තැන බුදුචාන් වහන්සේගේ වචන පාවිච්චි තියෙන්නේ අදුක්ඛම සුඛ නොදුක් නොසුව තැනක් තියෙනවා. ඒක භාවනා කරන කෙනා විතරයි වචනවත් අහන්නේ අත්දකින්නේ අනික මුළු ලෝකෙම ඉන්නේ අර අන්ත දෙකේ වැටිලා. ඒක නිසා භාවනා කරනකොට සැපක සිට දුකට මාරු වෙන දුක සිට සැපට මාරු වීම අල්ලනොයි කියන එක එසේ මෙසේ ලේසි නෑ. හැබැයි ආදාර ප්‍රශ්න සාකච්ඡා කරපු නිසා අපිට ඉදස්සර පෙන්වන්න පුළුවන් ආශ්වාසයේ ඉඳලා ප්‍රශ්වාසයට මාරු වෙනකොට මැද අල්ලවුවනම් ප්‍රශ්වාසයේ ඉඳලා ආශ්වාසයට යනකොට මැද ඇල්ලුවානම් එහාට තේරෙනවා මේ ආශ්වාසයට ප්‍රශ්වාසයට අහු වෙන්නේ නැති මැදක් හරහා තමයි යන්නේ කියලා. අද ලස්සන ප්‍රශ්නයක් අහලා තිබුණා. වම් කකුලේ ඉඳලා දකුණු කකුලට මාරු වෙනකොට කොහොමද කෙරුවාව කියලා. අපි සක්මන් කරනකොට වමේ ඉඳලා දකුණට යනකොට දකුණල වමට යනකොට භාවනා කරනකොට විතරක් පේනවා සක්මන් කරනකොට විතරක් පේනවා වම දකුණ කියලා නෙවෙයි වමෙන් දකුණට මාරු වෙන තැන අපේ ඔළුව කරකැවෙනවා. දකුණෙන් වමට මාරු වෙන තැන අපිට බලන්නත් බෑ කියන්නත් බෑ අපි සාකච්ඡා කරලත් නැහැ. එතකොට පච්චාපුරේ සංඥා තියෙන්න ඕනේ. ඉස්සලා තියුනේ වමේ තමයි දැන් උන දකුණට ගියා. ඒතකොට වමට මොකද උනේ? වම අමතක වෙලා. අමතක කෙරුවේ නැත්තම් දකුණ බලන්න බෑ. දකුණ අමතක කෙරුවේ නැත්තම් වම් බලන්න බෑ. ඉතින් කවුරු හරි මේ දෙකම විශේෂයි. මාරුව එන්න මේ සංදිස්ථානේ බලන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාගේ ඔළුව කැරකෙන්න පටන් ගන්නවා. ශක්මණේජි වැටෙන්න යනවා. ශක්මණේජි නිදිමත එනවා. මේ අර හැකරැල්ල නටනකොට උගේ කකුල් ගැන බලන්න ගියොත් හැකරැල්ලට නටන්න බැරුව වගේ. දැන් භාවනා කරනකොට අපිට පරියන්කෙදි නිින්ද යන එක නයි ඉච්චරහන දැන්න ගොරවනකොට තේරෙනවනේ. ශක්මණේ නිින්ද යන එක. මේ ශක්මණේ මෙහෙම මේ ඩෝප් වෙලා වගේ දඟලන්න යනකොට එපා වෙනකොට කම්මැලිකම එනකොට අපිට තේරෙන්නේ ඇයි මේ මෙච්චර මේ මෙතෙක් කල මේ පොළොවේ ඇවිද්දා බල්ලොත් ඇවිදිනවා එළුවොත් ඇවිදිනවා ඔක්කොමත් මේ මට විතරක් මොකද මේ ඇවිදිනකොට සක්මන් වල කරන්න බැරි. වම ඉඳලා දකුණට මාරු වීම පොඩ්ඩක් එළිවෙලා පෙන්නවා. දකුණ සිට වමට මාරු වීම පොඩ්ඩක් එළිවෙලා පෙන්නවා. බලන්න ගියොත් ඉතින් නිකන් කුරේ මාමට ඕනේ පදම් කිව්වා වගේ තමයි. ඩෝප් වෙලා වගේ පේනවා. නමුත් ඒක දැක්කේ නැතුව ඒ ඉරියාපත සංජීයේ තියෙන මාරුව දකින්න නැතුව අපිට කවදාකවත් මේ මධ්‍යම ප්‍රතිපදාවක් හෝ ආර්ය අෂ්ටාංග මාර්ගය කල්ලන්න බෑ. ඒක නිසා කායानुපසනාවේදී ආස්වාස ඉවර වෙලා ප්‍රස්වාසයට මාරු වෙන තැන ප්‍රස්වාසය වල ආස්වාසයට මාරු වෙන තැන දැකීමට අපි කියනවා ආස්වාස ප්‍රස්වාසයේ මුලැමැදාග දැකීම කියලා. ඒ වගේම සක්මන් කරනකොට වම කකුලේ මුලැමැදාග සහ දකුණු කකුලේ මුල අතක බලන්න ගියොත් හොඳට යාලු කරගෙන බලන්න ගියොත් අර තේරෙන්න පටන් ගන්නවා මේ දෙක වෙන වෙනම කටයුතු කරන්නේ. නමුත් මගේ හිතට දෙකක් එකවර අල්ලන්න බැරි නිසා එකක් ඉවර කරලා අනිත් එකට යන තැන පුදුමාකාර මැජික් එකක් එහෙම නැත්නම් පුදුමාකාර ඇස්බැඳුමක් තියෙනවා. ඒක හරියට කාටුන් චිත්‍රපටයක එක රූප රාමුවක් පෙන්ලා ඒ අතරමැද ආලෝක අන්ධකාරයක් දීලා ඊගා රූප රාමුව පෙන්වුවාට පස්සේ ඒ අන්ධකාරය සහ රූප රාමු ආලෝක අතර තියෙන පටලැවිල්ල කොච්චර වුණාද කියනවනම් අර ඉස්සලා තිබුණු රූපය පණ තිබුණා වගේ දෙවෙනි රූපයට යනකොට අපේ හිතම වගන්න. මෙහෙද අන්ධකාරය නැත්තම් කාටුන් චිත්‍රපටයේ ප්‍රොජෙක්ටර් එක කැඩිලා කඩ කඩ ගාලා දුවන්න ගත්තොත් අපිට මේ ඇනිමේෂන් එක පේන්නේ නැහැ. අනේන ගතියක් පේන්නේ නැහැ. ඒ නිසා හැම රූප රාම දෙකක් මැදම අන්ධකාරය තිබුණාට චිත්‍රපටය බලලා ඉවරලා බලන්න අපිට අන්ධකාරය දැකලා තියෙනවා කියලා කවදාකවත් දැකලා නැහැ. අපි පැයක් ඉන්නවා නම් චිත්‍රපට ශාලාවේ පැය භාගයක් ඉන්නේ අන්ධකාරය. භාගයට භාගේ අන්ධකාරය ඉන්නේ. ඒක ඕනේ ප්‍රොජෙක්ට් එකක් ගලවලා බලන්න කැම් එකක් හරහා එළිය යන්නේ. එක වෙලාවට අන්ධකාර දෙන එකලාට ආලෝකය දෙනවා. අන්නේ මාරුවේ තමයි මේ රූප රාමු විචිත්‍ර රූප බාට නැත්නම් මේ චරණ චලන රූප බාටපත් වෙන්නේ. මේ තුල තමයි ශෝකාන්තය සහ දුක්ඛාන්තය මැවෙන්නේ. ප්‍රොජෙක්ට් එක ස්ලෝ දාලා බලන්න ආලෝකය සහ අන්ධකාරය පේන්න පටන් ගත්තොත් චිත්‍රපටයේ කිසිම රසයක් එන්නේ නැහැ. අපි මෙතෙක් කල චිත්‍රපටි බලනකොට 150ක් ඉඳලා තියෙන අන්ධකාරයේ බව දන්නේ නැහැ. දැන් භාවනාවේදී සතිය වැඩි කළා ක්‍රියාකාරකම් අඩු කරනකොට වැඩි අවධානයකින් නැවතිලි කරනකොට ඒ ක්‍රියාකාරකම් දෙකක් අතර තියෙන මේ හිස්තන හරියට ආලෝ තැප වේදනාවක් වෙලා දුක වේදනාවට මාරු වෙන තැන ආශ්වාසය වල ප්‍රශ්වාසයට මාරු වෙන තැන වමේ ඉඳලා දකුණට මාරු වෙන තැන හරියට රිලේ රේස් එකේ අර බැටන් එක මාරු කරන තැන වගේ දුවගෙන ආපේ කරන අනිත් එකනට බැටන් එක දෙනකොට වැටුනොත් ඉතින් දැන් දිනන්න බෑ. ඒ බොහොම සියුක්ෂමව ඒක මාරු කරන්න ඕනේ. අපි මෙතෙක් කල් කවදාකවත් ඒක දැකන්නේ අපිට දැන් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන මුලමදාක බලන්න ගියාට පස්සේ රූප විතරක් නෙවෙයි වේදනාවක පවා ඒ ගිනාපු ගැම්ම ඒ කියන ගිනාපු මෝඩකම සැප වේදනා ඉඳලා දුක් වේදනාවට මාරු වෙන තැන ඒක යන්නේ අදුක්කම සුඛයක් කරා. අපේ තකතිරුකම් මෝඩකම් පෞරුෂත්ව ලක්ෂණ ඔක්කොම එකින් එකට යන්නේ ඔන්න අතරමැද කැලේදී ඒක වැසැංගිල්ල තමයි තණ්හාවෙන් කරන්නේ. අර දර්ශනීය දේවල් කොන්දේක එකතු කරනවා අතරමැදට අහු වෙන අන්ධකාරයේ පන්නන එක තමයි තණ්හාවෙන් කරන්නේ. ඒ නිසා අපි ක්‍රියාකාරකම් අඩු කරලා ඒ මැදට සත්‍ය ආලෝකයේ දාලා බලහන් හිටියොත් පේනවා මෙතන ක්‍රියාවක් කියලා එකක් නෑ ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ ක්‍රියාවලියේ අතරමැදි සංදිස්ථාන වසා හෙලලා මේක ක්‍රියාවක් කරන්න ගියාම ඒක නිත්‍ය වශයෙන් පේනවා. සංදි සංදි වශයෙන් කඩලා බලනකොට ක්‍රියාවලිය බොහෝම ශීක්‍රයෙන් වෙනස් වෙනවා. ආන්නේ වෙනස් වෙන අතරමැද බලන්න නම් මේක සන්තතියක් බව පුංචි පුංචි කෑලි එකතු කරලා හදපේකක් බව ඒ හැම කෑල්ලටම ඒකටම ආවේනික මුලක් ඒකටම ආවේනික මැදක් ඒකටම ආවේනික කොනක් තියනවා කියන බැලීමෙන් බැලුවොත් මේකට අපි කියනවා විභජ්‍යවාදී කියලා. රිඩක්ෂනිසම් කියලා කියනවා. මේ තමයි සයන්ස් කියලා කියන්නේ. ඕනම දෙයක් දුන්නට gediy pitin කණ්ඩ එපා. විච්ඡේදනය කළ බලන්න. විච්ඡේදනය කළ බලපුවාම හැම අංශු දෙකක් අතරම හිස්තනක් තියෙනවා. හැම ක්‍රියා දෙකක් මැදම කාල පරාසයක් තියෙනවා. ටෙලිවිෂන් එකක් දිහා බලනද තිත් වැටෙන වෙලාවේ. බලන්න කවදාකවත් තිත් දෙකක් ගැටෙනවද කියලා? කවදාවත් ගැටෙන්නේ එක එක වර්ග අඟලත්තර 60 ගානක් කොහෙද තිත් වැටෙනවා. මම දන්නේ නැහැ ගානක් තියෙනවා. ඒ තිත් දෙකක් කවදාවත් ගැටෙනවද බලන්නේ කියන්නේ අනිවාර්යයෙන්ම දෙකක් අතර හිස්තනක් තියෙනවා. එක තිතක් ගිය තැන එතනදිම තව එකක් එනවා. පැටලවිල්ලක් නැහැ. මොකද එකක් ඇවිල්ලා චිත්තක්ෂණක් විරාම අරගෙන තමයි අනිත් එක එන්නේ. ඒ නිසා ටීවී එක දිහා බලන ඉඳ තිත් වෙනකොට එපා වෙනවා. කුසල පොළවේ ගහන්න හිතෙනවා. මේක පොඩ්ඩක් ටියුන් කරලා ගෑණියේ මිනිහයි කොල්ලයි කෙල්ලයි මල්ල ගහක් වටේ ගිහිල්ලා ප්‍රේමජවනිකා තියෙනකොට නම් කෙල වහක් කරගෙන බලාගෙන ඉන්නවා. මේ ඔක්කොම ඉන්නේ තිත් ටිකකින්. කවුරුවක්වත් දන්නේ නැහැ තිත් අතර හැම වෙලාවෙම හිස් තැනක් තියෙනවා. අපිට කෙල්ලගේ දිහා බලනකොට කෙල්ලගේ හිස් තැන් පේන්නේ නැහැ. කොල්ලගේ වෙන්නෙත් නැහැ. දුස්ත්‍යාගේ වෙන්නෙත් නැහැ. සංගීත වෙන්නෙත් නැහැ. නමුත් මේ හැම වෙලාවෙම කැඩි කැඩි කැඩි කැඩි යන එක බැලුවොත් මේක ඇහැ අච්චාරු වීමක් මෙතන සිද්ධ වෙන්නේ. කන පීරි ගෑමක් මෙතන වෙලා තියෙනවා. ඉතින් මේක රස විඳින්න කොච්චර රැවටෙන්න ඕනද කියලා බලන්න. කවදා හරි මේ වේදනාව පිළිබඳ හොඳට අවබෝධ කරපු කෙනෙක් ඊට පස්සේ චිත්‍රපටි බලන්න ගියොත් එයාට තේරෙයි ශාලාව අටවලා තියෙන හැටි රස විඳින්න නම් චිත්‍රපට ශාලාව අවිද්‍යා අන්ධකාරයේ තියෙන්නම ඕනේ. එළිය වැටුනොත් මේ චිත්‍රපටි බලලා ඉවරයි. අර ගැම්ම ඒ තාලෙටම යන්න ඕනේ. සීග්‍රෙන් වැඩ යන්න. ඒක තමයි මේ ඇස්බැඳුම කරන්න පුළුවන්. ස්ලෝ මෝෂන් දාපු ගමන් අඩු කරපු ගමන් චිත්‍රපටි රස ආස්වාදේ. ඉතින් පුදුජානසේ මේ මායයට මේ චිත්‍රපටි පෙන්වන්න ඇරලා පොඩ්ඩක් කිනවා ස්ලෝ මෝෂන් දාලා බලන්න. ක්‍රිකට් ගහනකොට මේ අවුට් එකක් ගියොත් එහෙම කවුරු හරි කම්ප්ලේන් එකක් දැම්මොත් ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් කියලා ක්ලිප් එක අරන් පෙන්නන අපසරය. පහුවෙච්ච චිත්තක්ෂණේ අරගෙන පෙන්නවා. පෙන්නුවාට පස්සේ කාටවත් වාද කරන්න බෑනේ. ඒක වැඩේ යනකොට වාද කරන්න පුළුවන්. අම්පයර් පැත්තකට පක්ෂග්‍රාහී වුණා කියලා. ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දැම්මම පස්සේ කාටවත් වාද කරන්න බෑ. ඒ මොකද අපි ඒක වාර්තාගත කර තිබුණ නිසා. සතියෙන් කරන්නේ ආන්නේ වගේ දෙයක් අල්ලලා දෙනවා. සැකනම් ආයෙ අරගෙන බලන්න මෙතනදී මගේ හිත මේ අවිද්‍යාව කියන අන්ධකාරයත් ওই දෙක එකට ගැටලන තෘෂ්ණාවත් කියන දෙක නැත්තම් මේකේ චිත්‍රපටියක් මවන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ වේදනා චෛතසිකයට යනකොට ඔය රූප පිළිබඳ හොඳ අවබෝධයකින් ඒ පුද්ගලයාට මේ කිසිසේත්ම තැන් තැන් වලට ගිහිල්ලා බලන්න ඕන කමක් නැත්තේ නෑ. Taman වෙත පැමිණෙන මේ විඳීම් ටික වේදනා ටික බැලුවොත් එහෙම යාට තේරෙන පටන් ගන්නවා මනුස්ස ජීවිතය කියලා කියන්නේ. මනුෂ්‍ය මනස කියලා කියන මොන්න තරම් දියුණු උපකරණයක්ද මේක මේ වේදනා සැප වේදනාවට විතරක් මත් වෙලා නටන්න නැතිල නිසා අපිට මේ යාන්ත්‍රණය බලා ගන්න බැරි නිසා අපි අනිවාර්යයෙන්ම දාස තත්ත්වයටපත් වෙනවා කවදා හෝ මේ වේදනා චෛසිකය අපිව රංගව ලක්වන හැටි අපිව මවාපාන හැටි දැක්කොත් එහෙම මේ රූප බලන්න සද්ධාහන්න මේකෙන් සැප විඳීම සඳහා අපි කොච්චර අතිකාල සේවාවල් කරනවද කියලා බලන්න අපි කොච්චරක් අනවශ්‍ය විදියට කරන්න හදනවද කියලා. එතකොට අපි මේ බර කරත් මැටි කරත්තක් ඇතින නැත්තම් මැටි පාගන ගොනේකටත් වඩා කඹුරණ එකනව කරන්නේ දවස් 30ෙම. මේ දෙඤ්ඤන් කියන දපක් හින්දා. ඉතින් කඹුරණ කඹුරලා මැරෙන වෙලාවට යනකොට සම්පූර්ණ වෙලා නැහැ. ඒක නැත්තම් කඹුරලා හම්බ කළ දෙන හැම එකම Tamanට වෛර කරනවා. උන් එක එකත් අපේ සුභසීතිය බලන්නෙත් නැහැ. ඒ නිසා අපිටත් උන්ටත් කියලා Tamanටත් කියලා මේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරන තැනට යන්න ගියොත් මේ ආණ්ඩුවේ ඉන්න දෙන එකක් නෑ ඕගොල්ලන්ට. කවුරුන ධර්මයක් කැමති. පුළුවන් තරම් හම්බ කරන, පුළුවන් තරම් විනාශ කරන, පුළුවන් තරම් පෘථිවිය රත් කරන, පුළුවන් තරම් කෙලසගත්තු තරමට ත්‍යාගي සම්මානක් දෙනවා. සාමාන්‍ය විදිහට අර පිටිමැස්පෙන් ජීවිතය ගත කෙරුවොත් මේ සමාජයත් කොන් කරනවා, මේ රටකුත් කැමති නැහැ. නමුත් මේක මේකයි බුද්ධ ඥානසේ ඉගැන්වීම කියලා. අපි අපි වේගය පොඩ්ඩක් අඩු කරලා සතිය වැඩි කරලා බැලුවොත් නැත්නම් වේදනාව පිළිබඳව බුද්ධ ඥානසේ දේශනා කළ තියෙන විදිහට මේ මුලමදාග බැලීම කියන එක අල්ලන්න ගියොත් ඒ ඉතිසල හොඳට මතක තියාගෙන ඉන්න ඒක මේ ආශ්වාස ප්‍රශ්වාසය වගේ එක මුලමදාග බැලීම හරහා තමයි මෙතෙන් යන්න පුළුවන් ඉන්නේ. ගියාට පස්සේ මුළු ජීවිතේම ගත කරන හැම චිත්තක්ෂණයකම තමයි නිකන් ටෙලිනාටකම බලනවා වගේ එහෙම නැත්නම් මේ උසුළු දර්ශනයක් විසුළු දර්ශනයක් බලනවා වගේ මේ ලෝකයා ළඟ දක්වන රංගනේ දිහා බලනකොට පුත්‍රචාන් වාසේ පුත්‍රජනදියා කොහොම බලන්නද කියලා හිතන්න. අවබෝධ කරාට පස්සේ කවදාකවත් ඒකට පහත් කළ සලකන්න එපා මොකද අපි හිටියේ එතන තමයි. අපි මේ අද පඬිතුෝගේ කෑ ගැහුවට අපි මෙතෙක් කලුත් කිරුවේ ඒක තමයි. නමුත් මේක අවබෝධ කරගන්න පුළුවන් නම් මේකේ කොහෙද සාරයක්. මේකේ කොහෙද කාටරි අනීපුති මේක තියාගනින් කියලා දෙන්න තියෙන සැපක් එමෙකක් ඇත්තේ නැහැ කියලා තේරුම් ගත්තොත් ඒ මනුස්සයා කවදාකවත් පාරිභෝගිකත්වයට යන එකක් නැහැ. සුඛෝපභෝගීත්වයට යන එකකුත් නැහැ. ඒ වගේ මේ මනුස්සයා පරිසර දූෂණයට උදව් කරන එකකුත් නැහැ. මේ පෘථිවිය රත් වෙනකට උදව් කරන එකකුත් නැහැ. ඒ මනුස්සයාගේ අර හිතේ තියෙන චිත්ත දූෂණය කියන එකත් අඩු වෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ නම් පිරිනොම් පාව එක ඇත්ත. මොකද මේ ධර්ම කොටස වලට යම් කිසි කෙනෙකුට දෙන්න පුළුවන් නම් වෙනදාට වඩා පස්සතෝ උපනිජ්ජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ කියන විදිහට විනිවිද බලනද ඒකටයි අපි මේ රැස්ලා ඉන්නේ. ඒ කරගෙන යන වැඩේට මේ ධර්ම දේශනාවත් මේ කාරණා ටිකත් හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දවසේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. සියලු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊයේ වගේම විනාඩි ස්වල්පයක් අරගනිමු පෙනී නොපෙනී උදව් කරන්නා වූ සංවිධානය කරන්නා වූ සත්පුරුෂ මණ්ඩල වලට අපි හිතමිත් ඥාති පිරිසට පින් පැමිණීම සඳහා ඒ වගේම අපාපටත් මේ කරගෙන යන වැඩ පිළිවෙලෙන් ඒ බුද්ධ ආදී උත්පන්න වංශේලා විසින් පැමිණ වැඩවදාළ ඒ ශාන්ත සුන්දර තත්ත්වයට ලැබෙන තෙක් සත්පුරුෂ ආශ්‍රයම අසේ බාලා අපණ්ඩිතයන්ගේ බාලයන්ගේ අසේවණයත් මේ පින්මයි මේ මැතිවා කියලා අපි සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඒකම අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජහායනා කිරීමේ සම්ප්‍රදාන කුලව ධර්මදේශනාවේ නිමාව සටහන් කරමු. ඊත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ජගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා අනාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දීවා අනාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ජාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය සාදු සාදු සාදු